ඉතින් අපි ගියේ වැඩමුළුවටත් මේකටත් කෙටි කාලින වැඩමුළු නිසා මේ හතේ කරුණු දිගින් දිගට සාකච්ඡා කරන ආවා. ඉතින් ඒ මුල් එව්වා ගෙවම් කරමින් අද ඇවිල්ලා තියෙන්නේ මේ නිද්දස වස්තු වශයෙන් ਸਰවචනාන්තේ පෙන්නපු හතරවෙනි කාරණාව. ඉතින් මේ නිද්දස කියන වචන අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කළේ ඒ එවකට ඉන්දියාවේ පැවතිච්ච නැත්නම් සරුවචනාංශී ජීවමාන කාලේ ගමේ තොටේ කතාවක පැවතිච්ච පාවිච්චි කරපු වචනයක් අන්‍ය තීර්ථකයන් අතර යම් කිසි කෙනෙක් වසර 12ක් පිරිසුදු Brahmacharya රැක්කනම් එයාට නිද්දස කියන වචනය පාවිච්චිලා තියෙනවා. ඊට පස්සේ මේ කතාව සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් ආනන්ද මහා ස්වාමීන් වහන්සේත් පින්දපාතේ වඩන වෙලාවක ආහඬ ලැබිලා සරුවචනාංශයට ගෙනල්ලා නැවත පැමිණිලා වාර්තා කරන අවසරයි ස්වාමීන් වහන්සේ මෙහිම අන්‍ය තීර්ථකයන් විසින් අවසර 12ක් පිරිසුදු Brahmacharya රැක්කොත් එයට එයාට මේ නිද්දස කියලා සඳහන් කරනවා ඒක අටුවාචාන් වහන්සලා පෙන්නනවා ඒක නිකන් රහතන් වහන්සේ කියන වගේ නමක් කියලා. සරුවචන් වහන්සේත් මේ ශාසනයේත් යම් කිසි කෙනෙක් අවුරුදු 12ක් Brahmacharya රැක්කොත් ඒ කෙනාට මේ නිද්දස කියන ගෞරව නාමය දෙන්න පෙළඹෙනවද? එහෙම නැත්නම් මේ අවබෝධය වස් ගණනින් තීන්දුව කරන්න පුළුවන්ද කියලා. මෙච්චර කාලයක් භාවනා කරොත් මේක ලැබෙනවයි කියලා Tamanට ලැබෙන අවබෝධය වස් ගණනින් තීන්දුව කරන්න පුළුවන්. ඒතර සරුවචනන් සඳහන් කරනවා මේ සරුවචන ශාසනයේ මෙච්චර කාලයක් හිටියාම මේ ඩිප්ලෝමා එකක් දෙනවා මෙච්චර කාලයක් හිටියොත් ඩිග්‍රී එකක් දෙනවා මෙච්චර කාලයක් හිටියොත් MSc එකක් දෙනවා වගේ එහෙම මේ වෙලාව තීන්දුව කරන්නේ අනිත් එක ওই නිසස කියන වස්තුව මේ ශාසනයෙන් පිටායට ගැලපෙන්නේ නැහැ කියන මේක මේ සරුවචන ශාසනයට ගැලපෙන වචනයක් ඒ නිද්දස වෙන්න නම් ඒ කිනාතුල ಗುಣ කදම්බයක් තමයි තියෙන්න ඕන. එහෙම නැතුව මේ සිවුරු පුරගෙන හිටියයි කියලා හෝ මෙච්චර කාලයක් වස් තිබුණයි කියලා හෝ මේ මේ කරුණු තිබුණයි කියලා ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ඇති වෙච්ච මේ කතා සංවාපයේ අනුව ਸਰුවචනන්ස අවස්ථාවක් ගන්නෝ මේ ਸਰුවචන සාසනයේ නිද්දස කියන නම ගැලපෙන්නේ මොන වගේ ಗುಣ ඇති අයටද කියලා. ඉතින් යනෝ බලනකොට අපි ඊයේ ඉදිරිපත් කරේ ઈච්ඡා විනය කියලා. Taman ළඟ තියෙන දැඩි ආශාවල් එහෙම නැත්නම් දැඩි බලාපොරොත්තු පුළුවන් තරම් අඩු කරගන්න පෙළඹෙනවා නම් ඒක නිද්දස වස්තුවක් වෙනවා. ඒක සඳහා අවුරුදු 12ක් මහන්සි වෙන්න ඕනේ. සමාහට ඒක අවුරුදු 10කින් ඉවර කරන්න පුළුවන් නම් ඒත් නමට ගැලපෙනවා. නමයකින් ඒත් ගැලපෙනවා. 8කින් 7කින් 6කින් වශයෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ තියෙන අධික අපේක්ෂා අධික බලාපොරොත්තු එකට ඉච්ඡා කියන වචනේ තමයි මේකේ මේ සඳහන් වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් Brahmacharya රකින්න ඕනේ තමන් ළඟ තියෙන අධික ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් විනයනය කරන හික්මවා ගන්නා සුළු ස්වරූපේ නමුත් මේ වගේ කතාවකට yaadෙන එහෙම නැත්නම් කෙනෙක් එහෙම මේ ශාසනයේත් පටලවා ගන්න පුළුවන් තැනක් තියෙනවා සරුවචනංශේ සතිපට්ඨාන සූත්‍ර නිමාවේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් හත් අවුරුද්දක් මේ සතිපට්ඨානේ වැඩුවොත් ශීනසෝ තත්ත්වයට අනාගාමී තත්ත්වයට යන්න පුළුවන් කියන. යදිවා උපාදිශේෂේ අනාගාමිතා. රහත් වෙනවා නැත්නම් අවුරුදු 7ක් සතිපට්ඨානේ වැඩුවොත් උපදි ඉතුරු වෙලා තියෙනවනම් අනාගාමී වෙනවා. එතන එතකොට කාලයක් නිහිර වෙනවා වගේ. යම් කිසි කෙනෙක් සතිපට්ඨානේ අවුරුදු 7ක් වඩනවනම් එයාට රහත් වෙන්න වෙනවා. රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. ඒක හැබැයි සරුවච්චන් ආංශය එහෙම කියන්නේ කාරණාවක් හෙලි කරන්නේ. සරුවචනාංශය ඊට පස්සේ සඳහන් කරනවා තිත්තතු බික්කවේ සත්තානි වස්සානි චවස්සානි මහන්නේ හත් අවුරුද්දක් තිබීවා හය අවුරුද්දක් සතිපට්ඨානේ වඩනවා නම් ඒත් රහත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙලෙස් ඉතුරුලා තියෙනවා නම් අනාගාමී වෙන්න පුළුවන්. තිබියාවදී බික්කවේ තිබිච්ඡාවයි බික්කවේ අවුරුදු 6ක් 5ක් කෙරුවත් ඇති. 4ක් කෙරුවත් ඇති. 3ක් කෙරුවත් ඇති. 2ක් කෙරුවත් ඇති. 1ක් කෙරුවත් ඇති. මාස 6ක් කෙරුවත් ඇති. මාස 3ක් කෙරුවත් ඇති. මාසයක් කෙරුවත් ඇති. මාස භාගයක් කෙරුවත් ඇති. සතියක් කරත් ඇති. එතකොට ඒ කෙනාට ඒ අවශ්‍ය කරන චේතෝ විමුක්ති ඵලයේ හෝ චේතෝ පිළිත්ති ඵල සමාපත්තිය එතන ප්‍රඥා විමුක්ති ඵලයේ හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබනද හත් අවුරුද්දෙන් පටන් ගන්න එක අඩු කරන අඩු කරන අඩු කරන සතිපට්ඨාන සූත්‍රයේ සත් දවසකට බස්සනවා. බෝධිරාජ වගේ සූත්‍රවල උදේ කාරණා වැටුණා නම් හැන්ද වෙනකොට නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ අනුව සරුවචනාංශේ පෙන්වන්නේ ಗುಣ විශේෂයක් මිස කාලයක් හෝ දේශයක් නෙවෙයි. දඹදිව ගියට නිවන් දකින්නේ නැහැ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් භ්‍රමචර්ය රැකකට නිවන් දකින්නවා කියන එකක් ඇත්තේ නැහැ. ඉතින් මම ගිහි කාලේ මට ඕක විශාල ප්‍රශ්නයක් වුණා. මම නිල්ලඹින්න කාලේ මට ධර්ම දැනුමක් තිබුණෙත් නැහැ, පාලි දැනුමක් තිබුණෙත් නැහැ. පස්සේ මේ හම්බෙච්ච හාමුදුර කෙනෙක් මට මතක් කරලා කිව්වා ඒ වෙලාවේ භාවනා කරන ලෝකයක් නෙමෙයි තිබුණේ මමත් ගල් ඉලන්දාරි වයසේ. ඉතින් ස්වාමීන් වහන්සේ සතුටක් ඇති වුණා මේ ඉලන්දාරියෙක් භාවනා කරනවා කියලා. එක්ක පිස්සු එහෙම නැත්නම් ඉතින් භයානක ලෙඩක්. මේ මොකක් හරි ඒ කාලේ භාවනා කරනවා කියලා. දැන්වත් ඕගොල්ලන්ට පිස්සු තමයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් මේ ස්වාමීන් මට කියනවා අවුරුදු 7ක් කෙරුවොත් මේක හරි කියලා. කියලා මට පොතක් කරන් දුන්නා. මේ සතිපට්ඨාන පොත. ඉතින් මං කියලා වෙලෝ සෝන්ස මේකට එහෙමනම් අනිවාර්යයෙන් මූලික සුදුසුකමක් තියෙන්න ඕනේ. මේ සුදුසුකම තියෙන කෙනා හත් අවුරුද්දක් හිටුවොත් නම් හරියන්න පුළුවන්. ඒ නිසා මේ ආරම්භක කෙනා පෘථජ්ජනින්ද සෝවාන් කෙනෙක්ද කියලා. ඒ සෝන්ස කිව්වා මං දන්න විදිහට ආරම්භකයෙක් කෙනා පෘථජ්ජනේ. මොකද වෙන්න බෑනේ. ටිකට හැම කෙනාම එනං අවුරුදු 7 යනකොට එහෙම නිවන් දකින්න නම් ඉන්ටි බය දැහෙන ගාන නෑ. ඊට පස්සේ ගියා මට ඕක ඉතර <clears throat> අර්ථ විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ කියලා. ඔය කටුකුරුංජ ඥානানন্দ හමුතු ලියපු ෆ්‍රී ෆ්‍රීඩම් කියන පොතේ පිටපතක් මට දුන්නා. මේක ඔක්කොම කියවන්න යන්න බෑ මාත් කියවන්න ගියොත් එහෙම ඔබ මේ අනවශ්‍ය ප්‍රශ්න කරන පෙරවදන විතරක් කියවන්නේ. ඉතින් ගිහිල්ලා කියවට පස්සේ ඒ ශාංශ කියන මේක තමයි ඒ කායන මාර්ගය කියලා බුදුහාමරංගේ ඉදිරිපත් කිරීම පරිවර්තනය කරලා පෙන්නනවා අනිවාර්යම කිරොත් මේක හරියනවා කියලා. මගේ ප්‍රශ්නට උත්තරේ හම්බුනේ නැහැ. කෙසේ නමුත් ඒ නිසා නිස්සන්වණේ කියන්නේ මොකද්ද? කටුකුරුන්දේ ඥානানন্দ හමුදෝ කියන්නේ කවුද? මාත්‍රසී ඥානරම හමුදෝ කියන්නේ කවුද කියන විවෘත වීම ලැබුණා. ඉතින් ඒක කියුවට පස්සේ අහම්බෙන් වගේ ලොකු සාංශික තාත් පොතක් හම්බුණා. මේ හේමනීම තමයි හම්බුනේ. ඊට පස්සේ බලනකොට මට තේරුණා මේ හත් අවුරුදු කෝක වේතත් මේකට බෙහෙත් පන්තියක් තියෙනවා තම්බලා බොණ්ඩෝනේ. එහෙම නැත්නම් මේක හරියන්නේ නැහැ. ඒක නිසා මේ වැඩේට බහින්න ඕනේ කියලා අර මං වගේ ගල්ලිලන්දාරිය කිසිම ශික්ෂාවක් නැති අමු මස්සද්දෙක් වගේ හිටු මට හිතුණ මේ කරලා බලන්න කියලා. එච්චරයි ඒක ඇති වෙච්ච ප්‍රධාන වෙනස. යති මන්නුට ඕගොල්ලෝ හරි ෂෝක්. මං වගේ නෙවෙයි. කෙසේ නමුත් ඒ කරගෙන කරගෙන යනකොට තීරෙන්න පටන් ගත්තා මේක ලුණු ගෙඩියක පොත් අයිනා වගේ වැඩක්. උඩම පොත් ඇරියට පස්සේ ඒකේ තමයි ගොඩක් පැංගිරි තියෙන්නේ. ඊගාට යට පොත්තක් තියෙනවා. ඒක උඩ පොත්තේ තරම් පට බේර ගන්න අමාරුයි. ඒක ගත්තට පස්සේ ඊට පස්සේ ඊට වැඩි සියුම් පොත්තක් දෙනවා. ඒකේ දෙපැත්තත් බේරන්න බෑ. වේලෙනකොට නම් පට බේරන්න පුළුවන්. ඒක හරියට පස්සේ තව පොත්තක් තියෙනවා. සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරන යෑමක් තියෙනවා. ඉතින් ඕක පස්සේ සත්‍ය විසුද්ධි ක්‍රමය, විසුද්ධි මාර්ගය, විදර්ශනා ඥාන දිගට දිගට දිගට ඒක රස වැටුණා. ඒ රස වැටුණාට පස්සේ මේ අපිව ගන්න හදන කාරණාව සතිපට්ඨානය කරන කෙනෙකුට නැත්තම් මේ භාවනා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙකුට ළඟ තිබිය යුතු මේ පටිසල්ලාණය කියන එක පටිසල්ලාණය කියලා කියන්නේ විවේකයක් තියෙන්න ඕන. හුදකලාවක් තියෙන්න ඕන. ශූන්‍යagaraයක් තියෙන්න ඕන. ඒ පටිසල්ලාණය නැතුව මේ සතිපට්ඨාන ඉදිරියට ගෙන ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒ ප්‍රයත්නයත් එක්ක හත් අවුරුද්දකින් රහත් වෙනවා හෝ අනාගාමි වෙන එක දීදී මේක හදාගන්න ඕනේ කියන එක. ඉස්සරහට ජීවිතේ බැඳීමකින් තොරව විවේකයට යන්න ඕන කියනවා නිකන් මෝදු වෙන්න පටන් ගත්තා. ඉච්ඡර තද බල විදිහට හිතට වැදුනා නෙවෙයි. නමුත් තාම බැඳිලා නැති නිසා උන්නෝය නොබැඳි જાතින්ගේ සමුළුවේ සමාජිකත්වයක් අරගෙන ඉන්නවනම් හොඳයි කියලා වගේ හිතනවා. මේ කට්ටිය ඉන්න ඔක්කොම බැඳපු කට්ටිය කෙනේ. නොබැඳි જાතින්ගේ සමුළු ලේසි නෑ. ඔය අවුරුදු 26 වයසේදී ඒ වගේ දෙයක් ඒ කියන්නේ ඥාන පිළිබඳ හැඟීමක් තියෙන තණ්හාවක් තියෙන ආසාවක් තියෙන කෙනෙකුට ඒක ගන්නවා කියන එක ලේසි නෑ. නමුත් දැනගත්ත මේක ගත්තොත් පස්සට ගන්න බෑනේ. මේකට අඩිය තිබ්බොත් මඩවලේ කකුල තිබ්බා වගේ එරෙනවා. නොකර ඉන්නවයි කියන එක. ඉතින් ඒ දවස්වල හරියට හම්බ වෙන හම්බ වෙනත් එක්ක කතා කරලා කිව්වා ඒ තරම් දුර දිග යන්න එපා. ඔය සාමාන්‍ය මට්ටම කර කර නියං ඔය තරම් දැඩි බත ධාරී වෙන්න එපයි කියලා. නමුත් එක්කෙනෙක් දෙනෙක් එදත් මට හිටියා 77 ඒකට 79 විතර වෙනකන් මේකේ තියෙන්නේ නොබැඳී සිටීම පමණයි. අපි උපදින්නේ බැඳිලා නෙවෙයි. ඊට පස්සේ බැඳිච්චි තරමට පව්. බැඳිච්චි තරමට ගෙවපන් අදපන් වෛරෝ බරභාගය කියලා තියාන අදිනු. ඊට පස්සේ කෙන්තිරි ගා. ඊට පස්සේ පිටිපස්සෙන් කවුරු හරි ගහ. ඊට පස්සේ ඊට පස්සේ අඬ අර පානවා. ඒ ගැලවුම නැහැ. ඒ බඳින්න නැතුව ඉන්න එක. මේක සාමාන්‍යයෙන් ඒ වයසේ හිටපු මං වගේ කෙනෙකුට කියන්න වික්ත ප්‍රතිඵල කවුරක්වත් හිටියේ නෑ ඒ කාලේ. හැබැයි එක්කෙනෙක් දෙන්නේ කිසි. ඒක තමයි මගේ තියෙන පින. ඒ කිව්ව විතරක් නෙවෙයි මට හිතුණා මේක දැන් කරන්ට් එක තියෙන තැනකට අත ගාලා කරන්ට් තියනවා කියලා බලනට වැඩිය අත ගන්න නැතුව හිටපන්කෝ මඩවලකට අඩිය නොතබ හිටපන්කෝ මේක එක පැත්තකින් සෙල්ලක්කාරකම අනිත් පැත්තෙන් ඉච්ඡාව රැකියාවක් කරන්න ඕනේ කසාදයක් බඳින්න ඕනේ ලුකු රසාවක් කරන්න ඕනේ අධ්‍යාපනය තව ඉදිරියට ගෙනියන්න ඕනේ පුදියක් ඒක පැත්තකින් පොදියක් තියෙනවා ඉච්ඡා. මේ පැත්තෙන් තියෙනවා පටිසල්ලාන. ඉතින් ඒක හරීම අතිරණ තත්ත්වයක්. ඒ අතිරණ තත්ත්වයේ යටතේදී මම මගේ ජීවිතේ අවුරුදු 8ක් 10ක් විතර ගත වෙලා තිනවා. මොකක්වත් විනිශ්චය කරන්නේ කැමැත්ත පැහැදිලිවම තියෙනවා. අනිත ඔක්කොමට වැඩිය උතුම් උසස් කඩාගෙන බින්දගෙන ඉදිරියට යන්න ඕන. ඒ කියන්නේ විශාල ඉච්ඡා කැමැති පොදියක් තියෙනවා. හැබැයි මේක කරන්න කියලා කොතනකරි පටලවා ගත්තොත් ආයෙ ගන්න බෑ. ඒ නිසා මෙතන පටිසල්ලාණයක්, ශූන්‍යාගාරයක්, විවිකස්ථානයක් තියෙන්නත් ඕන. ඉතින් ඒක සඳහා ඒ මං කියන පරිසරයේ එච්චර ලොකු පූර්ව ආදර්ශය තිබුණේ නැහැ. මේ නැහැ කියන්නත් බෑ. පුරදස් තිබුණේ නැහැ ප්‍රසිද්ධ වශයෙන් නැහැ කියන්නත් බෑ. එසේම හරි පුදුම වෙනවා. ඒ ඒ වෙලාවට ඇහිච්ච වචනයක් එතන මේ පුංචි පූර්වාදර්ශයක් කොහොම හරි මට පෙරමග ලක්මක් වෙලා තිනවා. ඒ කටයුතු කරගෙන කරගෙන ඉන්නකොට ඒ ඒ ඒ පටිසල්ලාණ කියන වචනේ ගැන කතා කරනවා නම් ඉතින් මේ පටිසල්ලාණයේ සඳහායි <coughs> කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා මේ පටිසල්ලාණය කියන්නේ විවේකේ නම් විවේක જાති තුනක් බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. කාය විවේක කියලා කියන්නේ සෙනගෙන් ඈත් වෙන එක. කාය වශයෙන් පැත්තකට වෙනවා. දෙක පැත්තකට වෙලා හිත වශයෙන් නීවරණයන්ගෙන් විවේක වෙනවා. ඒකට කියනවා චිත්ත විවේක කියලා. ඊට පස්සේ නීවරණයෙන් විවේච වෙච්ච හිතෙන් මේ ඒක අපි නොකර හිටියත් අපේ අර ඇබ්බැහි නිසා අපි බැඳිලා යනවනේ තාමත් හිතට හිතවිලි ගන්න, කයට වේදනාවෙන්ද, එහෙම නැත්නම් පිටින් එන සද්ද වලට දඟලන්න, එහෙනම් රූප දිගේ ඇතිලා යන්න. ආන්න ඒක තියෙන මේ උපදි විවේක වලදී අර කායි විවේක චිත්ත විවේකදී ලැබපු ආදර්ශයෙන් කායි විවේකෙන් චිත්ත විලවද පරිශයෙන් මේ උපදි විවේක વિશે කටයුතු කරන්නත් ඕනේ. නමුත් උපදි විවේක හරීම චපලයි. හරීම වංචනිකයි. හරීම ෂටයි. අර කායි විවේක චිත්ත විවේකත් එක්ක තියෙන සම්ප්‍රදාන කුල යුද්ධයක්. උපදි විවේකයක් තියෙන ගරිල්ලා යුද්ධයක්. තැඟ වීසිට පහර දෙන්න ඕනේ. කෑලි සුම් මූණකට රිවට් වෙන්න ගහන්න ඕනේ. සාමාන්‍ය මේ මහතුර දැකලා ඉස්සරහා ඉඳලා මුණට මුණ දාලා කරන සටනක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පුදුමාකාරයකට අවශ්‍ය කරනවා අර ප්‍රධාන වශයෙන් මුණට මුණ දාලා කරන සටන වගේ කරගෙන කරලා ගිහිල්ලා අවසානයේ මුලිනුපුටා දාන වෙලාවේදී ගරිල්ලා ක්‍රමයකට පහර දෙන්න ඕනේ. ඉතින් එතකොට මේ පටිසල්ලාණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තියෙන ඔය සෙනගින් අයින් වීම නැත්තම් හිත යම් ප්‍රාණ පිරිසුදු කිරීම නෙවෙයි තව ඉදිරියට යන්න. ඒ නිසා මේ පටිසල්ලාන කියන වචනය තනි අර්ථකථන දීලා බෑ. ඒ භාවනා ජීවිතය ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒක පරිණාමයටපත් වෙනවා විනාශ වීමටපත් වෙනවා. ඒ නිසා අපිට මේ පටිසල්ලාණයට සමානාර්ථ පද දැම්මොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ පටිසල්ලාණය කියන එකට විවේකී කියන වචනේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශූන්‍යාකාර කැමැති වීම කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආශාවල් නැත්නම් ඉච්ඡාව කැමැති ඒවෙන් අයින් වීම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් තරම් අර පිරිමැසුන් ජායක ජීවිත රටාවකුත් ව්‍යංගාර්ථයෙන් මේකේ සඳහන් වෙනවා. සුඛෝභෝගී ජීවිතයක් එක කවදාවත් පරිසල්ලාණයක් ගන්න බෑ. ඒකත් එක්ක ගිය ගමන් බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා වගේ මේ තියෙන රැල්ලට අහු වෙනවා. ඒ පරිසල්ලාණ නැති කියනකොට පුළුවන් තරම් අඩුම දෙයකින් ලද දෙයින් සතුටු වෙලා කටයුතු කරන යන්න පුළුවන්. ඒ නිසා සමහර විටක ඒ ත්‍රිපිටකයේ කියවනට අහු වෙනවා. තරුවචනාංශ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කමඨහනක් ඉල්ලා කියනවා අවසරයි ස්වාමීන් මට කමඨහනක් දෙන්න අපමත්තෝ ූපකට්ටෝ පහිතත්තෝ විහෙරෙය්‍යෝ මම ප්‍රමාද වෙලා මේ සෙනගෙන් ගැවෙන්නේ නැතුව විවේකතනට ගිහිල්ලා අරබන ලද වීරියෙන් මම මේ වැඩ කරන්න මට කමඨහනක් දෙන්න කියලා එතනත් කියවෙනවා මේ ජනයා ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව පැත්තකට වෙන ගතියක්. ඉතින් ඒ නිසා මේ නිවන් ලබනද ඇතුළතින් කෙලෙස් අයින් කරනවා ඉච්ඡා විනයක් කරන අතර පරිසරයේමුත් සෑහෙන පසුබිමක් එහෙම නැත්නම් වේදිකා සරසිලි ටික අවශ්‍යයි. ඒක තමයි සරුවචනාංශේ ආනාපාන සති වගේ සූත්‍රයක් දේශනා කරනකොට අනිවාර්යයෙන්ම පසුබිම ගැන සඳහන් කරලා තිනවා ඉද බික්ක වේබික්කෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මහන්නේ මේ ශාසනීය භික්ෂුව අරණ්‍යයකට ගියා හෝ වේවා ගහක් මුලකට ගියා හෝ වේවා ශූන්‍යාගාරට ගියා හෝ වේවා ඒක තේරුම් අරගන්න ඕනේ මේ ශිෂ්ටාචාරයට විරුද්ධ කතාවක් මේ යන්නේ මේ පසුගිය අවුරුදු 3000 4000 කාලේ මේ අපි ශිෂ්ටාචාර වෙලා ගම්දනව් හදාගෙන නගර රාජධානි හදාගෙන යන්න යන්න යන්න යන්න පැටිසල්ලානේ නැති වුණා ආතතිය එන්න එන්න වැඩුණා පරිසර දූෂණය වැඩි වුණා පෘථිවි තරේ රත් වෙන්න පටන් ගත්තා කිලෝරක් නැති ආසාවල් එන්න පටන් ගත්තා නමුත් ඒක තීනවා අර හොයන කෙනෙකුට තාම අතන මෙතන මේ වගේ අපේ වගේ රටවල කැලෑ රොදවල් තාම ඉතුරුලා තියෙනවා. තමාර රටවල නම් ගන්නම දෙයක් නැහැ. සේරම කපලා ඉවරයි. සමහර විටක ගහකොළ ඉතුරුලා තියෙනවා මේ වගේ. ඒ වගේම ශූන්‍යagaraය කියලා කාමභෝගීන්ගෙන් හිස්තැන් දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් භාවනා මධ්‍යස්ථාන කියන්නේ වගේ කාමභෝගීන්ගෙන් හිස්තැන්. ඉතින් ඒකට ප්‍රතිසල්ලාණ කියන වචනේ සරුවචනාංශේ මේ ස්ථාන වශයෙන් පෙන්නනවා. අන්නේ ප්‍රතිසල්ලාණයට කැමැති බතිය, ප්‍රතිසල්ලාණෝ තිබ්බ ඡන්தோ. දෙඩි කැමැත්තක් තියෙනවා වෙන් වෙන්න. එහෙම නැත්නම් අරණ්‍යගත වෙන්නේ. එහෙම නැත්නම් ශූන්‍යකාරගත වෙන්නේ. එහෙම නැත්නම් රුක්ක මූලගත වෙන්නේ. ඉතින් ඒක භාවනා දිනු වෙනකොට දිනුවට Tamanට වැටහෙනවා නම් එහෙම නැත්නම් Tamanගේ ප්‍රතිපදාව ඉදිරියට යන්න යන්න කෙලස් කැපෙන්න කැපෙන්න එක වැටහෙනවා නම් ඒක යෝගාවචරයට පෙරමඟ ලකුණක් වෙනවා. යෝගාවචරය මේ භාවනා කරන්නේ නිවන් ලබන්න නෙවෙයි ඔය වෙන මොකක් හරි එක කරනා නිකන් දැන් කාලේ ඔක්කොම භාවනා කරන නිසා භාවනා කරුවේ නැත්තම් හොඳ නැහැ. එහෙම භාවනා කරනවා. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සනීප කරන්න භාවනා. ඒකෙලාට පටිසල්ලානේ එච්චරම දෙයක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ හොඳ ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා තවස් හතක් වැඩමුළුවක් කරනකොට පස්සේ හරි ආයෝක ඉතින් මේ පැවිදි වෙලා අරණ්‍යගත වෙන්න ඕනේ මන් නැහනේ. අන්න ඒක තමයි අද බටහිරේ තියෙන බුද්ධාගම. මේකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. ඒගොල්ලෝ හොඳම දක්ෂ ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා මෙච්චර ගාණක් දීලා වැඩ කරලා පස්සේ භාවනා ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ භාවනා ප්‍රතිඵල ලයිස්ට් නිවන නැහැ. හරියට ලංකාවේ තියෙන පෝස්ට් ග්‍රැජුවේට් මේ බෞද්ධ ආයතන වගේ ඒකේ නිවන නැහැ. ඒකේ ප්‍රසිද්ධ ස්ටාෆ් එකේ කට්ටිය කෙලින්ම කියනවා පාලිසා බෞද්ධ පශ්චාත්වාදී ආයතන මෙහෙට එන්න එපා නිවන් ලබන්න. ඒක tie නිවන් තියෙන දැනට මෙහෙට එන්න PhD එකක් ගන්න. මෙහෙට එන්න MS එකක් කරගන්න. ඒ වගේ අධ්‍යාපන ආයතන වල ඇත්තේම නැහැ. ඒ පරිසල්ලානෙත් නැහැ රුක්ක මුලත් නෙවෙයි ශුන්‍යාගාරත් නෙවෙයි අරණ්‍යගතත් නෙවෙයි. මේක Tamanට තේරෙනවා නම් භාවනා කරගෙන කරගෙන යනකොට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ඒකෙන් Tamanට හැඟීමක් ගන්න පුළුවන් මේ නිද්දස කියන වස්තුව නිද්දස වස්තුව කියනකොට මම ඉන්නේ සුදුස්සෙක් වෙනවද එහෙම නැත්නම් මේ පටිසල්ලානේ මහ ඉසේ කැක්කුමක් මහ පාළු ගතියක් මහ මුස්පේන්තුවක් මහා කම්මැලිකමක් ඒක නිකන් නොදකින් නොපතන්න දෝමකින් වෙනවා එහෙමනම් ඒත් භාවනා කරුවට ඇති දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් ඒකේ නාඩටින් ටිකක් කලකට මානසික අසහන එනවා. පිස්සන් කොටු වලට යන්න වෙනවා. එයි මේ අමෝරාවෙන් ගිහිල්ලා විවේක වෙන්න හදනකොට ඇතුලෙන් ඒකට කැමැත්තක් නැත්තම් ඉතින් එතෙන්දී දැඩි අසහනයකටපත් වෙන්න වෙනවා. අද මේ භාවනාව වැඩි වෙන්න වැඩි වෙන්න ගියාට පස්සේ බොහෝ දෙනෙක් භාවනාදී මේ පටිසල්ලාණයත් එක්කයි මේ ගමන යන්නේ කියලා දන්නේ නැතුව මේ සාමාන්‍ය යුනිවර්සිටි කෝස් එකක් කරන්න වගේ ඩිප්ලෝමා එකක් කරන්න වගේ මෙහෙම කරන්න පුළුවන් කියන හැඟීමෙන් ගියොත් ඒ කෙනාට පරිසල්ලාන රුචිකුත් නැහැ. භාවනාදී හම්බෙන හැම ප්‍රතිඵලයක්ම අලීසිකක් වක්කෙන. හරි පාළු ගතියක් එනවා. හරි තනිකර ගතියක් එනවා. හරි අනිෂ්ඨිර ගතියක් එනවා. බය එලවන සුළු ගතියක් එනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක කායි විවේකී හොයන එක නම් කොහොමද කටයුතු කරන්නේ? මේ වගේ වෙලාවක චිත්ත විවේකී තියෙන එක නම් කොහොමද බේරලා කටයුතු කරන්නේ? විශේෂයෙන්ම මේ වගේ එකෙක් ඒ වගේ මේ ලැබෙන විවේකයේ හෝ පටිසල්ලාණයේ හෝ හුදේකලාව කම්මැලිකමක් නීරසකමක් ඒකාකාරීකමක් කියන කටයුතු කරන හිතේ තියෙන මේ චෛතසිකයත් එක්ක උපදිවේක කොහොමද වැඩ කරන්න කියලා බැලුවොත් ਸਰවඥාන්සේ කොච්චර දක්ෂ වෙලා තියෙනවද මේ ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකයේ තියෙන 15000ක් විතර මේ සූත්‍ර හරහා පෙන්වලා දෙන්න මේ ගමන යනකොට මෙන්න මේ මේ විදිහට මේ උදිකලාව පිළිබඳ අදහස මෝරන්න පටන් ගන්න. නැත්නම් විපරිණාම වෙන්න පටන් ගන්නවා. විවේකයේ පිළිබඳ තියෙන අදහස එන්නෙන් එන්නෙන් මෝරන්න පටන් ගන්නවා වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ශූන්‍යාකාරයේ පිළිබඳ තියෙන අදහස නැත්නම් බාහිර පරිසරයේ පිළිබඳ තියෙන හැඟීම එන්නෙන් එන්නෙන් විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා මේකට නিত্য අර්ථකථනයක් දෙන්න බෑ. ඒ අර්ථකථනේ එන්නෙන් එන්නෙන් වෙනස් වෙනවා. ඒකෙදි ওই පටිසල්ලාණේ තියෙන අපි සාමාන්‍ය ගමේ තොටේ කියන කතාවෙන් කියනවනම් මේ ගණයා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා තියෙන කතාවට ਸਰවචාන්සගේ මත දෙකක් තියෙනවා ප්‍රකාශිත මත දෙකක් එකක කියනවා පැවිද්දෙක් විසින් කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිව නැහැ මේකෙදි සඳහන් කරලා තියෙන්නේ ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බම් පැවිද්ද විසින් නිතරම බලන්න ඕනේ මම ශුඤ්ඤාගාරේ අබිරමණය කරනවාද මම විවේක ස්ථාන අබිරමණය කරනවාද මම පටිසල්ලාණේ අබිරමණය කරනවාද උදේ ඉඳලා හැන්ද වෙනකන් අවිවේකීව එහෙම නැත්නම් ජනස් ජනයා පිරිච්ච තැන්වල ගත කරනවාද නැත්නම් එnde ende ende ende මගේ ජීවිතය නැත්නම් නිතර මේ පටිසල්ලානේ නැත්නම් ශූන්‍යාකාරය නැත්නම් විවේකයේ ගරු කරනවාද කියලා ඒ අභින්න පච්චවෙක්ක සූත්‍රයේ නිතර බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කෙනෙක් තමයි නිතරම දවස ගත කරලා බලන්න ඕනේ. මම කොච්චරක් දවසේ මගේ හිත සුව පිණිස මගේ විවේකයේ පිණිස කාය විවේක චිත්ත විවේකයේ පිණිස ගත කරලා තියෙනවද කියලා බැලුවොත් ඒකේ වර්ධනයක් පේන්න ඕන. නමුත් උපසම්පදා වෙච්ච ගමන් උපසම්පදාමාලකෙදි කියනවා කාටවත් ප්‍රකාශ කරන්නවත් එපා මම හිතනකට ශූන්‍යාකාරට විවේකයට කැමැති කියලා. ඒකත් Tamange ಗುಣ හුවා දැක්වීමක් කියලා. එක පැත්තකින් කියනවා ඒක නිතරම සලකන්නේ කියලා. කිසිම කෙනෙකුට උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයේ එහෙම නැත්නම් මම නිවන් දැක්කම රහත් වුණා රේ මේ කියන එක කියන්න එපා කියලා කියන එකේ අඩුම ලංසර බුදුරජාණන්සේ සඳහන් කරන සෙනගේ ඉස්සරහා කියන්නත් එපා කවුරුවක්කටත් භික්ෂුවක් විසින් මම හරි විවේකයට කැමති මම හරි හුදේකලාවට කැමති මම හරි ශූන්‍යකාරට කැමති කියලා ඒකත් ಗುಣ ප්‍රකාශය ඒකත් ප්‍රකාශ කරන්න එපා ඉතින් මම දැක්ක මේ ගිහියන් භාවනාව හරියන්නේ නැත්තේ ඒගොල්ලෝ කැමැත්ත නැතුව නෙවෙයි සමහරලා. විශේෂයෙන් මම මේ දකින මූණු බල්ලා මම මේ කියන්නේ. කැමැත්ත මේක කියාපානවා වැඩි. කියාපානවා ගෙදර ගිහිල්ලා අනේ ඕගොල්ලෝ මට හරි කරදරයි. ටෙලිවිෂන් එක දාපම හරිම කරදරයි. රේඩියෝ එක දාපම හරිම කරදරයි. ඒ නිසා මම හරි කැමැති අප්පා මේ විවේකෙට. නිකාං ගෙදර ඉන්න ඔක්කොමලා හතුරු කරගන්න. තමන්ගේම නෑදෑය සියල්ලම හතුරු කරගන්න මම හරි කැමති විවේකයට මම හරි කැමති පරිසල්ලාණයට මම හරි කැමති ශූන්‍යාකාරට කියලා ඉතින් මේක නොකිය හිටිය කියලා ප්‍රශ්නේ නෑ මොකද එහෙම කිව්වයි කියලා ගෙදර මිනිස්සු තවත් ඔරොප්පු වෙනවා මිසක් අද කවදාකවත් මේ මිනිස්සු දෙන්නේ නෑ විවේකයක් උන් දන්නේ දැන් අම්මා ළඟට ගිහිල්ලා කිරිල්ලෝ වගේ නේ තාත්තාගෙන් කිරිල්ලෝ වැඩ මොකෙන් දෙන්නේ හම්බ වෙන්නේ නෑ නිසා භාවනා නොකරන කෙනෙක් ගාවට ගිහිල්ලා මට පරිසල්ලාණේ දෙන්න මට හුදකලාව දෙන්න මම විවේක දෙන්න කියලා කියන්නේ හරකගේ තනෙන් කිරියොටනවා වෙනුවට ආගෙන් කිරි දෝන්ට හදනවා වගේ. ඒක ගිහි කමේ තියෙන කියාපාන ගතිය. කැතයි. කැතයි. ඒක නොකිය නිකන් හිටිය. හැබැයි නිතරම කල්පනා කරන්න අබින්න පච්චවේක නිතරම ප්‍රතිවීක්ෂා කරන්න මම හැම වෙලාවෙම මගේ වැඩපිළිවෙලදී මම විවේකයේ ඉඳ තියානද කතා කරන්නේ. ඉදිට විවේකයේ බලාගෙනද වැඩ කරන්නේ. ඒක කිසි කෙනෙකුට දැනෙන්න අරින්න එපා. දැනුනොත් එන්නේ අවුලක් තමයි. මොකද කිසිම කෙනෙකුට ඒක දෙන්න බෑ. ඒගොල්ලෝ කවදාවත් අහලවත් නැහැ. මේක මේක අභිඥා ධර්මයක් මේ. ඉතාමත් විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. ඒ නිසා මිනිසුන්ගෙන් ගිහිලා ඉල්ලුවාට අපිට විවේකෙ දෙන්නේ කියලා දෙන්නේ මිනිසු කවදාවත් හිතලවත් නැහැනේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ. නිතරම හිත යොදන්න ඕනේ. මම දවස පුරා කොච්චරක් දුරට විවේකයේ පිණිස මගේ විවේකයේ පිණිස මගේ හිතසෝ පිණිස මගේ අත්ත කුසලෙ පිණිස කටයුතු කරනවා. මම මේක කොච්චරක් වසංගලා කරනවද කියලා. කාටවත් නොදැනෙන්නේ. ඉතින් ওই දෙක මැද තියෙන විශාල සාමාන්‍ය බුද්ධියක්. ඒ කාටවත් හොල දෙන්න බෑනේ. ඒ නිසා උපයන්නත් ඕනේ. උපයන්නලද මේ ගුණය වසාගෙන ජීවත් වෙන්නත් ඕනේ. ඉතින් මේක පිළිබඳ හොඳ ලස්සන විවරණයක් එහෙම නැත්නම් විග්‍රහයක් පෙන්වනවා සරුවචනාංශගේ දිනචරියාව පෙන්වනකොට අටුවාචාරින් වහන්සේ සරුවචනාංශේ මම හිතන්නේ සංයුත් අටුවාවෙත් තියෙනවා මේ විනය අටුවාවෙත් තියෙන වේරංජක හණ්ඩේ සරුවචනාංශේ උදේට පාත්‍රය අරගෙන සෙනඟ දිහාවට යනවා පාත්‍රෙට බත් ටිකක් හොයාගෙන එන්න. ගිහිල්ලා ඒ සෙනඟට අනුකම්ප අනුකම්පාව වෙනස සූපත් වේවා කියලා ඒ මිනිසුන්ට දකිමක් දෙන බුදුහාමර දකින්න හම්බ වෙන බුදුහාමර මේ හිඟාගෙන වඩිනවා. ඒකේ කරලිවල පාත්‍රෙ පිරිච්ච ගම ආයෙ කැලේට යනවා. ආයෙ කවුරුත් එනවට කැමති නැහැ. ඒක නිසා කියනවා සෙනඟට යන්නේ බත් බඩ පුරව ගන්නත් ඕනේ පාත්‍රෙ පුරව ගන්නත් ඕනේ මහා කරුණාවෙන් මිනිස්සු ජීවත් වෙන්න හැටි. කොච්චර දුක් විඳිනවද? මිනිසුන් සුබපතලා කටයුතු කරන වෙනවා. මහා ප්‍රඥාවෙන් නැවතත් කැලේට යනවා. ඒ නිසා කොච්චර වෙලා ගමේ නගරේ ජීවත් වෙනවද කොච්චර වෙලා කැලේ ජීවත් වෙනවද කියන එක ਸਰවඥාන්සේගේ දිනචරියාවේ ඒ කොටසක්. උදේ වරුව ගත කරනවා මේ පෙර යම කිසේදී පින්නපාතේ පිළිස කමට වඩිනවා. දැන් ਸਰවඥාන්සේට කොච්චර මිනිසු බල ගැහිලා ඇද්ද දාන දෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඉච්චර ගණන් ගන්න. ඒක උනන්දු කරවන්නෙත් නෑ. දාන කෙනාට එපයි කියන්නෙත් නෑ. නමුත් දැන් අපි කරන්නේ නැති වුණාට අහිඟා කාලා තමයි ජීවත් වෙන්නේ. ඒකදී ඉදිරියට වඩිනවා. එතකොට ඒක ওই පරිසල්ලාන කතාවක්, ශූන්‍යාගාර කතාවක්, විවේක කතාවක් නෑ. ඒකෝට තියෙන ජනයා කෙරෙහි යනවා. ඊළ පාත්‍රේ පිරුණාට පස්සේ ආපහු ආවට පස්සේ කැලේට මේ හැන්දෑවරුව මුළු රාත්‍රිය තනියම ගත කරනවා. තවත් ඉන්නවා මේ වගේ අරණ්‍යගත වෙච්ච සංඝයා එහෙම නැත්නම් අර වගේම ප්‍රතිසල්ලාන්න කැමැති පිටිස ඒගොල්ලෝ බුදුහාමරණ කරදර කරන්න යන්නේ නැහැ. දන්නවා මේ බුදුචාන් වහන්සේ ඉන්නේ මේ පින්නපාත කරගත්තට පස්සේ විවේකයේ පිණිසයි. ඒගොල්ලොත් දන්නවා මේ අපිත් ආයේ බුදුහාමරණට විවේකයේ පිණිසයි. අපිත් කැලේට ආ විවේකයේ පිණිසයි ඉඳලා ඒගොල්ලෝ එකට ගොඩාක් සෙනග හිටියට එතන තාම ශූන්‍යagaraක් තමයි. ඉතින් මේක තියෙන කාලේ තමයි සාසනේ තියෙන කාලේ කියන්නේ ඕක අපිට හදන්න බෑ. ඒක බුදුහාමුදුර කෙනෙක් ඇති කරන කාලය. ඉතින් අපි කිව්වොත් එහෙම බුදුහාමුදුර නම් හැදුවා තමයි. මටත් මනුස්ස <coughs> අත්පත්ලාවේ ලැබුණා තමයි. මට ක්ෂණ සම්පත්තිය හැදුණා තමයි. නමුත් දුවට බබෙක් හම්බෙන්න ඉන්නකොට මොනව කරන්නද ඉතින් දුවගේ බබා හම්බෙන්නකම් ඉන්න eBay. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මල් රැක් වෙලා ඉතින් හත් දවසේ දාහන දෙනකම් මොනවක් කරන්න බෑ. එහෙනම් මගෙත් මේ පිටේ රෑෂ් එකක් දෙන ඉතින් බෙදකම් කරන්න තු ඉතින් කරන්න බෑනේ. ඉතින් අපි ඕක හනීප කරනකොට සාසනයක් හම්බුනේ නැත්තම් කොහෙන්වත් හදන්න බෑ. ඒක නිසා පළවෙනියෙන් තියෙන ඉච්ඡා විනේ. මේ දේවල් ඔක්කොම සම්පූර්ණ වීමක් මේ ලෝකේ කවදාවත් නැහැ. ඒ මනුස්ස ඉතිහාසයේ කවදාකත්ම නැහැ. මේ ඔක්කොම තීදි මං කොච්චරක් මේ පරිසල්ලාණයට තිබ්බ ඡන්தோ ආයතින් පරිසල්ලාණේ අවිගත පේමෝ. ඉදිරියටත් මම මේ හුදකලාව පිණිස කටයුතු කරනවාද කියනකොට අපිට දැනෙන්නේ නිකන් සාමාන්‍ය වැටහීමක් කියන්නේ මේ ජනයා කෙරෙන් වෙන්වීම නැත්තම් මේ භූමිය වශයෙන් වෙන්වීම. නමුත් ඒක පටිසල්ලානේ පළවෙනිම ලුණු පොත්ත විතරයි. ඊට පස්සේ හම්බ වෙනවා චිත්ත විවිකේ පිංස කටයුතු කිරීම. චිත්ත පිංස කටයුතු කරන්න ගියාම දැන් අපි මෙතෙන් ආවයි කියන්නේ. අපි දවස් 5 වැඩමුළුවට ආවා. ආවට පස්සේ ලොකු ජයග්‍රහණයක් නැනේ අන්තන් අර ගෙදර දොර කටයුතු මොකක්වත් නැහැ. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ඔහේ හරි පැතුරක් එල්ල දෙන බුදියාගෙන මම ගත කරනවා කියලා. ඉතින් දැන් මේ සතුරු පිටින් ඇවිල්ලා කොට්ටේ උඩ වාඩි වෙච්චාම බලන්න පිස්සු ඇවිත් රිලෙවෙක් වගේ නේ හිත. ඒක යන්නේ නැති තැනක් නෑනේ. ඊයා මේ අරණ්‍ය වාසයේ විතර නතර වෙන්නේ නෑනේ පිස්සු හිත. වඳුරු හිත. ඒක පණින්න ගියාම ওই කාය විවේකේ ලැබුණාට දැන් චිත්ත විවේකේ නෑ. ඉතින් ඊට පස්සේ දැන් කාය විවේකේ සඳහා යම්තාක් යම් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරද්දී මොනම දෙයක්වත් ওই චිත්ත විවේකයට වළංගු නැහැ. ඒකට වෙනම බෙහෙත් පන්තියක් තියෙනවා. චිත්ත විවේකයේ පිට මේ කායි විවේකේ ලැබීමට අපි යම් යම් උපක්‍රම කරලා සාර්ථක වෙලා එතෙන්ට එන එක චිත්ත විවේකයට මොනම විදිහකට උදව් වෙන්නේ නැහැ ඒක පැත්තකින්. වෙන විදිහට කියනවා නම් චිත්ත විවේකේ ලබන්න වෙනම පාඩම් පන්තියක් ඉගෙන ගන්න. වෙනම ව්‍යාප්තියක් කරන්න. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ බුදුසසුනේ සඳහන් කරනවා කාමයේ අතෑරියාට මහණෙනි කාම සංඥාව එලවෙලව බැට දෙනවා. කාම සංඥා කියලා මොකද්ද කියලා දැනගන්න නම් කාය විවේකයත් ඇත්තකට ගිහිල්ලා ඇත්තක වහගෙන ඉන්න ඕන තමයි තේරෙන්න පටන් අරගන්නේ ඉච්ඡා. එහෙම නැත්නම් කාම ඡන්ද. මේ හිතේ යටපත් වෙච්ච ආසාවල් සහ විඳපු දේවල් ඔහේ ඔළුවට එන්න පටන් ගන්නවා. එතකොට ඒකටම ද්වේෂයක් වෙනවා නැද්ද කිමිතරම් මෙච්චර gedara දොලත ඇවිල්ලා බලපංගු මෙතන වාඩි වෙලා ඉන්න ගියාමත් নানা ප්‍රකාර කෙලස් එනවා. ඒතකොට කාමච්ඡන්දේ විසීමුත් පටිගයක් එනවා, ද්වේෂයක් එනවා. ව්‍යාපාදයක් එනවා. බහන මෙච්චර කරගෙන ඇවිල්ලා කරුවත් මේක එලෙවෙලව පහර දෙන හැටි යම් වෙලාවක ඒක තමයි ලස්සනම ගෑල් ඒක තමයි යම් වෙලාවක මේ කාමච්ඡන්දයයි ව්‍යාපාද නැති වෙච්චාම් බබා දොයි සක්මනේදිත් නිින්ද යනවා ඉඳගෙන ඉන්න කොටත් නිින්ද යනවා නිින්ද ගියාද නැද්ද කියලා හොයන්නත් බෑ දැන් මේ කෙලෙස් දෙක තියෙනකොට නම් ආය මොකොත් නැහැ උලංග ආව බොනික් එක් වගේ ටක් ගාලා කෙලින් හිටිනවා. මේ කාමච්ඡන්දය ව්‍යාපාදය නැති වෙච්ච ගම ඕ පාක්කු වේදා ගන්නවා බෙල්ල. බුදි. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ අනේ දැන් බලන්නකෝ වෙච්ච දේ දැන් මට නීතිවන්ත. සක්මන් කරනකොටත් මේ එහා පැත්ත මෙහා පැත්ත විසිනවා. පාලනය කරගන්න බැරුව යනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වැක්කේනවා. ඉතින් කවදා හරි මේ යෝගාවචරය හිතුවොත් නැත්නම් අපි කමඨාන සුද්ධ වුණොත් මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි තියෙන ගන්න නිදිමත නෑ. ඒ නිසා නිදිමත එනකොට කාමච්ඡන්දේ පොඩ්ඩක් දාන්න. වේන් හුලං ගැහුවා වගේ බෝනික නැගිටලා ඉන්න. එහෙනම් කාට හරි තමන්ට බැනපු එකක් කවුරු හරි තමන්ට කෙනෙක්මක් කරපුවා සීපත් කරන්නේ. නිදිමත කොහෙන් ගියාද නැහැ. මම කරන්න යන්න එපා සෙල්ලම් නෙවෙයි. මම ඔය කිව්වට ඊට වෙනුවට හිතුවොත් මට මේ නිදිමතාවේ ප්‍රධාන කෙලස් දෙක නැති නිසායි කියලා හිතුවොත් එයාට තේරෙනවනේ මේ භාවනා දියුරෝ යනකොට නිදිමත එන්න ඕනේ. එනවා. මේ මේ පරිසල්ලාන එක අංගයක්. කාමචන්දෙන් දුර වෙනකොට ව්‍යාපාදෙන් දුර වෙනකොට නිදිමත එනවා. දැන් යෝගාවචරය මේ එන නිදිමතට කැමැති වෙලා යනවායි කියලා හිතන්න ලෑස්ති වෙලා යනවායි කියලා. අන්න එතකොට යත් තේරෙන්නේ මේ නිදිමත එනවයි කියලා කියන්නේ අහම්බයක්වත්, পায় පැකිල්ල වැටිල්ලක්වත් නෙවෙයි. කරපු භාවනාවේ දියුණුවක්, කෙලෙස් අඩු තත්වයක් මේ කවදාකවත් හිතට හුරු නැති නිසා හිත සැඟවි ගන්න. කෙලෙස් නිතත් නින්දේනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් භාවනා කරන කෙනෙකුට මේ එන නිදිමත මේ පටිසල්ලාණය පිළිබඳ මිහිරි පුංචි රහසක් කියනවා. නුහුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා කියලා වගේ මේ නිදිමතේ පුංචි රහසක් කියනවා යෝගාවචරයෝ එක්කෝ ඒකට ප්‍රේම කරනවා එක්කෝ ද්වේෂ කරනවා මේ පටිසල්ලානේ ලකුණක් බව තේරුම් ගන්නෑ තේරුම් කරලා දෙන්නත් බෑ කොච්චර කිව්වත් මේකට හොඳට අවදි වෙන්න මේක එන හැටි බලන්න මේක එන්නේ නිකන් අහම්බෙන්ද නැත්නම් අරමුණේ ඉන්නකොටද කෙලස් ගෙවෙනකොටද කියලා අපි බලන්න ලෑස්ති නැහැ මොකද නිදිමත එනකොටම අපි රොස්පරොස් නැතුව කලබල වෙන්න පටන් ගන්නවා. ඔය මුංගල්ලාන ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන්සරත් වැඩිය වැඩිපුර සුමානයක් භාවනා කරා සෝවන් වුණාට පස්සේ මේ ගල්ලෙනකට ගිහිල්ලා ඒ ගල්ලෙනකට ගියේ පටිසල්ලානේ හොයාගෙන. ගියාම සෙනෙකෙක්ක භාවනා කරනට වැඩි එක්මන්ට නිින්ද යනවා. එතකොට ඊදාස් කාය දාස් වෙනකොට ਸਰවඥාන්සේ එච්චර ගෝල පිටසක් හිටියේ නෑ. ਸਰවඥාන්සේ හිතින් විමසලා බැලුවා. මේ මේ ගෝලයා කොහෙද ඉන්න බලනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගල්ලෙනේ කිරනවා. පාත් වෙනවා ආය නැගිනවා ආය පාත් වෙනවා ආය ඒතර සර්වඥාන්සේ ඉදිරියට ගිහිල්ලා අහනවා මොග්ගලාන නිදිද එහෙමයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පචලායමාන සූත්‍රයේ ක්‍රම හතක් පෙන්ලා දෙනවා බුදුරජාන් වහන්සේ මේක වෙන්න පුළුවන්. උනා මෙන්න මේ උපක්‍රම කරන්න. නෑ නින්දකේ කියලා කවදාවත් බනින්නේ නෑ. මෙන්න මේ උපක්‍රම ටික කරන්ඩ කරනකොට මේ කියන්නේ වෙන විදිහකට කියනවා මේ නින්දට අවදි වෙන්නේ කියලා කියනවා. මේ නින්ද එන්න පුළුවන්. ඒකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ දවසක හිතන්න දැන් කාමයක් නැහැ, द्वේෂයක් නැහැ. නිදිමතක් තියෙනවා. මම නිදිමතට අවදි වුණයි කියලා. එතකොට යාට කියන්න බලන්න නීවරණ තුනක් හසුරව ගන්න පුළුවන්. කාමචන්දේ තියෙනකොට කාමචන්දේ තියෙන බව දන්නවා ඉච්ඡා. ඉච්ඡා විනය. ඊට පස්සේ ද්වේෂය එනවා මෙච්චර දුර ඇවිලත් බලන්නකෝ භාවනා කරනකොට ඔන්න බල්ලෙක් කෑ ගහන. ඕයේ නැත්නම් හයියෙන් දොරක් වහන. ඕනේ ඒකට කවුරු හරි කයින. බෙල්ල කණ්ඩ හිතනවා මෙච්චර දුර ඇවිල්ලා භාවනා කරන බලපංකෝ කන ගාව ඉඳගෙන මේ සද්ද කරනවා කියලා ඕ ද්වේෂය එන්නේ මොකුත් නැහැ අහස් කුරුපත්තු කරනවා. නිලාකූරුවත්තු කරනවා වගේ. ඉතින් ටික වෙලා ගියාට පස්සේ ඕකත් මතක නැති වෙනවා. ඊට පස්සේ නිින්දාට පස්සේ හිතනවා අනේ අර බල්ලවත් කෑ ගැහුවා නම් අඩු ගානේ. ඇහැරලා හරි ඉන්න තිබ්බනේ. කවදා හරි හිතන්නේ මේ තුනම ඇල්ලුවයි කියලා. කාමචන්දේ තියෙනකොට ඉච්ඡා විනය හරහා තේරුම් ගන්නවා මේ ගෙනාවු ආතාවක වලිගයක් තමයි මේ එන්නේ නැත්නම් කාම සංඥාවක් මේ එන්නේ. ඊට පස්සේ ද්වේෂයක් එන්නේ මේ වැඩේට කවුරක් සහයෝගයක් දක්වන්නේ නැහැ. හැම වෙලාවෙම මොනවා හරි තැනකින් කෙනහිලි. ඔය ඉඳගත්තාම ඒක කූඹියක් එන්න පටන් ගන්නවා. උට විනේ යන්න තැනක් නැද්ද මේ ඉඳගත්ත එක ගෑනෝ ඌ කණේමයි හැරකරගෙන ඊට පස්සේ. ඊට පස්සේ මොනවා හරි එකක් එනවා. එතකොට උඩ ද්වේෂයට පටන් ගන්නවා. ඔය ද්වේෂී gedera ඉන්නකොට නොයනව නෙවෙයි. ඔය කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවේ ගැපුවට ගානක් නැහැ. gedera ඉන්නකොට සද්ද ඇහුනට ගානක් නැහැ. Taman කොච්චර ගෑ ගන්නද කියලා හිතන්න gedera ඉන්නකොට. මේ ආවට පස්සේ කවුරු හරි කතා කරනකොට මේක පාරට කිපෙනවා. අර ව්‍යාපාදේ ප්‍රනීතෝ පේනවා. යෝගාචර හිතා ගන්නවනේ මේක භාවනාවේ දියුණුවක් නිසායි මේ පුංචි සද්දපවමට හිරියර කරන්නේ. භාවනාවේ දියුණුවක් නිසායි මේ ඇඟේ තියෙන කූඹියා බව සුනාමියක් වගේ පේන්නේ. භාවනාවේ දියුණුවක් නිසායි මට අතර මෙතන රත් වෙනවා දැනෙන්නේ. ගෙදර ඉඳද්දි මේ කයිමනේ හිටියේ. නොතිබුණා නෙවෙයිනේ. කවදා හරි හිතන්නේ ඒක දැනගත්තා නම් ඒ බලනකොටම කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි යම් වෙලාවකට මූණට මූණ දාලා හිටපු ගමන් නිදිමත තමයි ගාවට එන්නේ. නිදිමත එනකොට බලාගෙන ඉන්න අර දෙන්න නෑ දැන්. මේ රාග, ద్వේෂ නෑ දැන් මෝහය ඇවිල්ලා. මේ මෝහයට අවදි වෙනවයි කියන එක. මෝහයට අවදි වෙනවයි කියලා හිතා ගන්න නිකන් ඒ ඒ ඒ පැත්තට කවුරු හරි භවනා කරනවා නම් ওই නිදිමත එන වෙලාවේදී ඉසේකක් වන් දතේකක් වන් බඩේකක් වන් සද්දයක් මොකක්වත්ම නැති වෙලා තමයි සියල්ල භවනාට yaadෙන වෙලාවේදී තමයි නිින්දේ. ඉතින් නිින්දේ තියෙන හොඳ සුබ ලකුණු වගේක් මොනම තැනකින් හිරිහැරයක්වත් අන්දොස් කිරියාවක් නැති වෙලා නිින්ද යන නිසා නිින්දට කියන්නේ මහා හොරයි කියලා. ඔක්කොම ගේ හදලා බඩු මුට්ටු ඔක්කොම ලැහැත්ගෙන ඉන්නයි කවුරු හරි එල්ල ගේ කඩාන යනවා. ඉතින් යෝගාවචරයත් ඒකට අවදි වෙන්න දන්නේ මේ පටිසල්ලානේ දන්නේ නැත්නම් හරි අමාරු ඒක කරන්න. මේ කරන්න හදන්නේ චිත්ත විවේකයේ බිනිස මේ නිින්ද ආවහම ඒකෙන් කියන පරිසරයේ හරි. ඔබ පුළුවන් නම් මේකට අවදි වෙයක්. මේ එන කම්මැලිකමට අවදි වෙයක්. මේ එන පාළු ගතියට අවදි වෙයක්. මේ එන නිදිමතට අවදි වෙයක්. මේ එන හිතේ ලීන භාවයට නිලීන භාවයට අවදි වෙනවා. ඒකට අපි පුරුදු වෙලා නැහැ. අපි කරලා තියෙන්නේ මොනවා හරි දෙයකින් බාහිරින් රේඩියෝ එක අහලා ටෙලිවිෂන් බලලා පත්තර බලලා ළමයි නලවලා নানা ප්‍රදේවල් වලින් මේක කලබල කරගන්නවා මිසක් මේ තීන මිද්දේ කියන එක තීන මිද්දේම නෙවෙයි මේ තීන මිද්දේ මුවාවෙන් එන මේ ලියන භාවයේ තේරුම් ගත දවසේ තේරෙනවා අපි මෙච්චර කල් කොච්චර පරයන්ක ගාණක් නාස්ති කරලා තියනවද මේ නින්දට අවදියෙන් කියලා නැති නිසා. ඒක ගියාට පස්සේ අපි හිතමු යම් වෙලාවකට ඉන්නවා භාවනාදී එනවා තැනකට මම හීනෙකද නැද්ද කියලා හොයන්න බෑ. භාවනාවේද නැද්ද කියලා හොයන්න බෑ. ඉන්න ඉරියව්වේද නැද්ද කියලා හොයන්න බෑ. මේ දෙක මේ සංකල්පයක්ද යථාර්ථයද කියලා හොයන්න බෑ. හිතලුවද්ද ඇත්තද කියලා හොයන්න බෑ. ආන්නෝ ඒ தත්වෙට යනකොට ඒ යෝගාවචරයට පිටින් අරමුණු ගන්න එක අඩු වෙනවා. එහෙන් රූපේ නැහැ, සද්දේ නැහැ, ගන්ධ රස පහස නැති වෙනකොට අතීත ස්මරණය කියන එක පෝච්චකින් වක්රන වගේ එන්න පටන් ගන්නවා. අනාගත සැලසුම් පිළිබඳ පුදුම පිරිසුදුකමක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දන්නේම නැතුව මට අර කට්ටයන් තුන පැන්නත් අතීතය පිළිබඳ වෙච්ච දේවල් හොඳට පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පිටින් ඇතුළට වැටෙන අරමුණු අඩු වෙන්න අඩු වෙන්න ඇතුළෙන් වැටෙන අරමුණු ඇතුළේ තියෙන අරමුණු කොච්ච තම තමයි එළියට එන්න පටන් ගන්නවා. ඒකට කුක්කුච්ච කියලා කියනවා. තමයි මෙතෙක් කරපු දේවල් පිළිබඳ කුකුස් වෙන්න පටන් ගන්නවා. නැත්නම් උද්දච්චය කියලා කියනවා අනාගත සැලසුම් උද්දච්චේ සාමාන්‍යයෙන් එන්නේ තරුණ පිරිස වලට කුක්කුච්චේ සාමාන්‍යයෙන් එන්නේ නාකි නාකිච්චන්ට. ඒ කරපු වැඩි වැඩයි වැඩිනේ. තරුණ පිරිස වල තියෙන අනාගත සැලසුම්. නිතරම ඊගාට මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න කියලා නව නවමුතා එන්න පටන් ගන්නවා. වයසක අයට වෙන්න තියෙන අපරාධ මේ භාවනාව හරි ටිකක් කලින් කරගත්තා නම් බඳින්න නැතුව හිටියා නම් අපා කොච්චර හොඳ කියලා උචීම් පටන් අර ගන්නවා. ඉතින් එයා හිතන්නේ මේක හොඳ වටිනා අදහසක් කියලා. නමුත් වෙලා තියෙන්නේ උද්දච්ච කුක්කුච්චේ මුවාවෙන් අර තිබුණ විවේකයේ අර කියන හොඳ කලාව අර කියන ප්‍රතිසල්ලානේ නැති වෙන. එහෙම නැත්තම් මේ හුදකලා වෙන්නේ එන්න පරිසල්ලානේ එන්නේ එන්න විවේකේ එන්නේ එන්න සැකයක් පහළ වෙනවා මං තනි වුණා වගේ මහා පාළුයි මිච්චර ඉක්මනට එහෙම වෙන්න පුළුවන්ද මොකද මට වෙලා තියෙන්නේ කියලා අර තමන් යන ගමනට සැකේ හරහා තමන්ම තමන් ගැන සැක කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පහ මේ කාමච්ඡන්ද ව්‍යාපාද චීන මිද්ද උද්දච්ච කුච්ච සහ විචිකිච්ඡා නැති කිසිම කෙනෙක් නැහැ. එක එකන එක එක දේවල් විශේෂණ වෙලා තියෙන බව හැබෑව. ඒ නිසා මේක කියවලා බලන්න අපි කාමෙන් අතහරපු දවසේ තමයි කාම සංඥාව බැට දෙන්න හැටි අපිට තේරෙන්නේ. අපි ගෙවල් දොරලා ඉන්නකොට කාම සංඥාව දන්නෙත් නැහැ. කාමයෙන්ම වඩනවා. දරුවන්ටත් පතනවා. රටටත් වෙවිවා කියලා හිතනවා. ඔක්කොම පිළිවඳ පතනවා. ඒ කියන්නේ ඉච්ඡා. කවදා හෝ ඉච්ඡා විනේට ගිය දවසේ කාය විවේකයේ සදාගත් දවසේ චිත්ත විවේකයේ පිණිස කටයුතු කරනකොට තමයි මෙතෙක් කරපු හැම සාර්ථකත්වයක්ම මෙතනදී චිත්ත පීඩාවක් වෙනවා. මෙතනදී නුරුස්නා ගතියක් වඩපත් වෙනවා. හැම ජීවිතේ ලැබු සාර්ථකත්වයක්ම මෙතෙන්ට ආවට පස්සේ අනිත් පැත්ත ගන්නවා. ඒ නිසා යෝගාවචරය මතිමතාන්තර රුචි අරුචිකම් පෞරුෂත්ව ඇබ්බැහි කර්ම ශක්ති යම් ප්‍රමාණයකට වෙනස් වෙන්නේ නැත්නම් ඒ චිත්ත විවේක අවස්ථාවේදී එයාට මේ චිත්ත විවේකයේ පේන්නේ මුස්පීන්තුවක් වගේ කම්මැලිකමක් වගේ නීරසකමක් වගේ පාළු ගතියක් වගේ නිකන් දන්නේම නැතුව සලුවක සාදාල නැගිටලා යන්න හිතෙනවා කොච්චර කනටහන සුද්ධ වෙන්න වෙයිද මේ චිත්ත විවේකය නින්දක ස්වරූපයෙන් මත් එන්නේ කියලා කියන්නේ ඒ පැමිණෙන නින්දට අවදි වෙන්න. ඒ පැමිණෙන නින්දට ලෑස්තිලා යන්න. අන්නේ ලෑස්තිලා ගියොත් Tamanne තේරෙයි මෙතෙක්කල් මේ කරදර තිනනකොට කරදර වලට බයිනු. කරදර නැති වෙච්ච ගමන් පාළුයි කියලා බයිනු. එහෙනම් නිදිමතයි කියලා බයිනු. එහෙම නැත්නම් කම්මැලි කියලා බයිනු. නැත්නම් අසරණයි කියලා බයිනු. එහෙම නැත්නම් පාළු ගතියක් දැනෙන. මේන මේ දෙක මැදින් යන්න මොන්න තරම් මානසික සෞඛ්‍යයක්. මොන්න තරම් කායික සෞඛ්‍යයක් අවශ්‍ය වෙනවා. මොන තරම් කමඨහන සුද්ධ වෙන්න ඕනේ. මොන තරම් මේ පටිසල්ලාණයට තිබ්බ ඡන්தோ දැඩි කැමැත්තක් ඕන. ඒක අභිඤ්ඤය වස්තුවක්. මොකද අපේ අම්මලා තාත්තලා බැරි වෙලාවත් මේක කියන්නේ අපට. ඒගොල්ලෝ කියන්නේ මම මැරෙන වෙලාවේ අනේ හිටපල්ලා ළඟට ඇවිල්ලා කන මිරිකපන් කන ආහයට පිඹපන් බෙහෙත් අපෝපන් එච්චර තමයි කියන්නේ. නමුත් භාවනා කරපේ අනේ තොපි නොදකින් නොපතන්න දොමිකි මැරෙන වෙලාවට ඵලයල්ල යන්න. මකට මැරෙන්න දීපල්ලා. දැන් අම්මලා තාත්තලා ඉස්පිරිතාලේ ගෙනිලා කටු ගහලා ඔක්සිජන් දීලා දෙන වද ටික දැක්කොත් අපායට ගිහලා කරන්න දෙයක් ඉතුරු වෙයිද? කටු බිලනක් ගන්නවා, ලෝදිය පොවනවා, එහෙම් බට දානවා, මෙහෙම් බට දානවා. ඉතින් ටයිම්ස් මැගසින් එකේ කියලා තියෙනවා දොස්තර ලියනවලු මේ අපිට කරන්න පුළුවන් දේ ඔක්කොම කරා ඒත් ලෙඩා මලා කියලා. ලියන්න තියෙන හැම නෙවෙයි යම රජුරවන්න කරුණාකරලා එහෙදි කරන්න දෙයක් ඇත්තේ නැහැ අපි කරලා එවලා තියෙන්නේ කියලා කියන්නේ. එහෙම කරුමයක් නම් ඇත්තෙම නැහැ. ඒ මොකද අපි හරි බයයි පරිසල්නන්න අපි වෙන කෙනෙකුගේ පරිසල්නටත් බයයි. හරි මැරෙන්නේ නැතුව වගේ. හොස්පිටල් නැත්තම් හොස්පික්ස්. নানা ප්‍රකාර දේවල් මට සීමාවක් නැහැ. ඔය කොච්චර කිව්වත් මටත් ওই ටික වෙයි තමයිලාට මොකද ඒ තරම වට වෙලා ඉන්න කට්ටිය කොහොම හරි ලේසියටයි පහසුවටයි දොස්තර කෙනෙකුට දීලා ස්පෙෂලිස්ට් බාර දුන්නාට පස්සේ අපේ වැඩ ටික ඉවරයි. අපි ඉව කෙරුව නැත්තම් හොඳ නැහැනේ. අරු ඊට පස්සේ ඉතුරු ටික කරනවා. අයියෝ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන ආරණ්‍ය වාසී තියෙන සැප. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා දැන් අපි උඩට යනවා. කරවලේ මුලක් කියලා සර්පෙක් පාගෙනවා. සර්පය ගන්න මැරෙනවා ඉවරයි. ඉච්චරේ ආරණ්‍ය කියන්නේ. වැලක් කියලා හිතලා පාගන්නේ සර්පෙන් මැරෙනවා. එතෙන් තනියම කුටියට යන්න වැටුණා heart attack ආව මලා පෙන ටිකක් දැම්ම ඉවරයි. කවුරුත් නටන්න කෙනෙක් ඇත්තේ නැහැ. මෙච්චරයි බුදුසසුනේ ආරණ්‍ය වාසයට දීලා තිබ්බ දැන් ආරණ්‍යයත් ඔක්කොම ගමේ පන්තල් වෙලා. අපිට ඉන්ෂුරන්ස් සිස්ටම් තියෙනවා. අපිට වෛද්‍ය පහතුකම් තියෙනවා. අපිට කරදරයක් වෙච්චාම උදව් කරන්න කට්ටිය ඉන්නවා මැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. පරිදල්ලාණයක් නැහැ. මේක නෙවෙයි සාසනය කියන්නේ. සාසනය කියන්නේ වෙන්න තියෙන දෙයට ලෑස්ති වෙන එකයි. මේ විදිහට කාය විවේකයේ චිත්ත විවේකයක් බාටපත් කරගන්නකොටම තේරෙනවා අපි මේ භාවනා මධ්‍යස්ථාන වශයෙන් හෝ අනුන්ට භාවනා උගන්වන්නට වශයෙන් හෝ දෙන පහසුකම් හැම වෙලාවෙම පහසුව පිණිස හිටින්නේ නිද්දස වස්තු වශයෙන් නිද්දස වස්තු වශයෙන් බලනකොට මොන පහසුකමක්වත් නෙවෙයි ඕන කරලා තියෙන්නේ තමයි ලෑස්ති ඒ හුදේ කලාවට තමයි ලෑස්ති ඒ ප්‍රතිසල්ලාණේ තමයි ලෑස්ති විවේකයට. අපි දැන් මේ විවේකයට දාලා තියෙන නම තමයි පාළුව, කම්මැලිකම, නීරසකම, එපා වෙච්ච ගතිය, රැහෙන් එළිගෝ වගේ ගතිය. බය. මේක කවදා හෝ වෙනසක් වෙනකන් නිද්දස වෙන්නේ නැහැ. කොච්චර කල් භාවනා කරත් මේක පිළිබඳ හැඟීමක් නැත්නම් රය වෙනකොට බය හිතෙනවනේ, ලෙඩ වෙනකොට බය හිතෙනවනේ, වයසට යනකොට බය හිතෙනවනේ, කැලියට රිංගනකොට බය හිතෙනවනේ. ඒක තාමදක තියන්න කෙලස් ටික තියෙනවා. ඒකට කැලේට රිංගලාම තමයි බලන්න තනිම රැ වෙන්නම තමයි ඕන වෙලා තියෙන්නේ. බය ලෙඩ වෙනකොට කවුරුත් නැති වෙන්නමයි ඕන වෙලා තියෙන්නේ. මොකද මේ සත්තුන්ට මොකක්වත් නැහැ. මේක අපි මේ මේ විකාරයක් හදාගෙන ජීවත් වුණාට මේ විකාරය තනි කරපයින් එන එක. ඒක නැති කරන්න යන්න එපා. නමුත් තීරුම් ගන්න බලන්න මේ කවුරු මොන જાතියෙන් නැඩුවත් මේගොල්ලෝ පරිසල්ලාට කැමති නෑ විවේකයට කැමති නෑ හුදෙකලාවට කැමති නෑ මේ ජනයා කෙරේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳගෙන ඝන සංගරිකාවක ජීවත් වෙමින් මේ කියන නිද්දස බවට එන්න බෑ කාලයේ බස් ගාණෙන් වෙන්න බෑ ඊට පස්සේ හිතනද නිවන් ටික පොඩ්ඩක් අපි හිතමු දිග කතාව කෙටි කිරීම සඳහා යම් වෙලාවක අපිට තේරුණයි කියලා දැන් මට පුළුවන් ආසස් ප්‍රසත් ටික ටික වෙලාවක් ඇසුරු කරන්න එතන මට පුළුවන් වැඩි වේලාවක් වම දකුණ කරමින් ඇවිදින්න. කොටිම්ම කියනවනම් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න මට පුළුවන්. සද්ද හෙද්දිත් පුළුවන්. හිතවිලියාවත් පුළුවන්. වේදනාවක් පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ නැති වුණත් සද්ද ඇහෙනකොට මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාව තියෙන නුරුස්නා ඉඳගෙන ඉන්න බව දාන්න. හිතවිලි තියෙන කමන්නේ. මෙන්න මේ විදිහට තමයි අර මූලික වශයෙන් අනතුරුදායක කලබලකාරී අවස්ථාවක තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඇවිදින බව දැනගන්න පුළුවන්. මම ඉන්නේ හිටගෙන බව දැනගන්න පුළුවන්. මම ඉන්නේ නිදාගෙන බව දැනගන්න පුළුවන් කියලා මේ කයත් එක්ක හතර ඉරියව්වෙම යාලුණයි කියලා හිතන්න වෙලාවක භාවනා කරන වෙලාවක වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ආන්නේ මේ ඉන්න වෙලාවේදී මේ යෝගාවචරයට තේරුණොත් සද්ද ඇහුනට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම වළක්වන්න සද්දෙට බෑ. වේදනාව දැනුණට තමයි ඉඳගෙන ඉන්න බව දැන ගැනීම වළක්වන්න වේදනාවකට බෑ. හිතවිලි ආවට ශිල්පේ දන්නවනම් මේ පටිසල්ලාණේ කියන එක දන්නවනම් හිතවිලි ආවට මම අතරින් පතරින් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉස්සර මම එහෙම කරලා නැහැ කරලා නැතත් බෑ. දැන් පුළුවන්. සක්මන් කරනොත් රූප පේනවා, උලන් වදිනවා, තත් දැහෙනවා, নানা ආකාර දේවල් දකිනවා. ඒ දැක්කත් සුවිශේෂ ධාතු මනසකාර විශේෂ දේවල් නැති වුණාට මම ඇවිදින්මින් ඉන්න බව දැනගන්න පුළුවන්. ආන්නේම යෝගාවචරලා තේනවා මේ සති මාත්‍රය කියන එක එහෙම නැත්නම් සතියේ මූලික සේයාව කඩන්න කිසිම කෙලෙසයකට බෑ කියලා. කිසිම සද්දයකට බෑ. කිසිම වේදනාවකට බෑ. කිසිම හිතවිල්ලකට බෑ. කැඩෙනවයි කියලා කිව්වොත් කැඩෙනවා. කැඩෙන්නේ නැහැ කිව්වොත් කැඩෙන්නේ නැහැ. ඒක තමයි යෝගාවචරයේ ආත්ම ශක්තිය වෙන්නේ. යෝගාචරයේ කලපුරුද්ද. යෝගාචරයේ මේක යොද යොදාව ගත්ත කෙනාට පේනවා මොන જાති කෙරුවත් වතුර කොච්චර රත් කරත් වතුරේ තෙත ගතිය නැති කරන්න බෑ. කොහොම කරන්නේ? ඒ වගේ මේ මම මේ ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ මම ඇවිදිමින් ඉන්නේ කියන එක මං කියන මනුස්සකම කියලා. අපි මනුස්සකම නැති කරන්න බෑ පව් සිද්ධ වුණාට. අපි මිනිස්සුયો නෙවෙයි. අපි අපිට වෛර කරගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ. ඒකල කියන්නේ මහා විශාල වගකීමක්, මහා විශාල භාවනාවක්, මහා විශාල නොතේන දෙයක්. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක. එතන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්න එක. මෙන්න මේක හෙලි කරන්න උත්සාහ කරන්න බෑනේ. මට මෙච්චර එහෙන ගහන සද්දයක් ආවා. සද්දේ ගිය ගමන් මට පුළුවන් වුණා ඉඳගෙන ඉන්න බව දැනගන්න. මට විශාල හිතවිලි දෝර යන්න පටන් ගත්තා. ඉවරෙච්ච ගමන් මම දැනගත්තා මම ඉඳගෙන ඉන්නේ කියලා. මට කකුල පුපුරන තරමේ වේදනාවක් ආවා. වේදනාවට ඉස්සර හෝ පස්සේ වල දෙන්න බෑ ඉඳගෙන ඉන්නේ කියලා. මෙන්න මේ කරදරේ ඇත්ත. ඒ කරදරේ ගෙවිච්ච තැන හෝ කරදරේ එන්නේ ඉස්සෙල්ලා මට මේකට එන්න පුළුවන් ගතිය මේක තමයි මම දියුණු කරන්නේ භාවනා කරන්නේ බහුලීගත කරන්නේ කියලා. ඇවිදිනකොට කියන්නේ ඕන කෙනෙකුට ඕන කෝලමක් කරන්න කියලා. මම ඇවිදින බව දැනගන්න මට බැරිද කියලා. ඒක පුරුදු කරන්න ගියාට පස්සේ අපේ කතා ස්වරූපේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නාගසමාල හාමුදුරුව පින්ඩපාත යනකොට තරුණ කාන්තාව බීලා සංගීත භාණ්ඩයක් අරගෙන නටනවා පාර මැද ඉඳගෙන. ජීසන්ස් මේක බැලුවා බලන්න වටින්නේ නැහැ. ඒක විසම දර්ශනයක්. භික්ෂුවකට විසම දර්ශනයක් කාන්තාවක් නටනවා. සින්දු කියලා බීලා මූණ පුරා තෙල් ගාගෙන ගෑනු නටයි බී රා බීගෙන කියලා අපේ කාලේ පුංචි කාලේ සින්දුවක් තියෙනවා. නටනවා. මේ අමුතු දැකපුව මං හිතුවේ මන්නේ මේ ඇටවිල්ලි මායාවේ ඇටවිල්ලෙන් කී දහහක් කෙලෙස් උපදිනව ඇද්ද කියන එක දකිනකොටම මේක දැක්කේ මේ සාමාන්‍ය පටිසල්ලානේ නැති කෙනෙක් වශයෙන් නෙවෙයි පටිසල්ලානේ හොයන කෙනෙක් වශයෙන් මේ අම්මණ්ඩි දන්නවද මේක උපදින කෙලෙස් කන්දරා මේක දිහා කටත් අරගෙන දිවත් කටත් ඇස් දෙකත් අරගෙන බලාගෙන මනුස්සයර තේරෙනවද උපදින කෙලෙස් ප්‍රමාණය අපි හිතන්නේ සංස්කෘතික සංදර්ශනයක් කියලා ගෑනු උඩ දාන එක ඒක තමයි සංස්කෘත සම්තස් කියන වෙන මොකද්ද තියෙන්නේ? ගැහණු හෙළුවෙන් උඩ දාන්න ඕන. අම්මා, එච්චර සංගීතයක් ඇත්තෙම නැහැ. එච්චර ලස්සන දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේක හිතනකොටම විපස්සනාට හිත ගියා. උන්වහන්සේ මේ පින්නපාත යන ගමන් නාටිකාංගනාව නටන දැකලා rahat වුණා. ඉතින් ඒක වෙන්න බෑනේ සාමාන්‍ය විදිහට බලනකොට ඒක විතම දර්ශනයක් නේ. නමුත් අර පරිසල්ලානේ කායි විවේක වශයෙන්, චිත්ත විවේක වශයෙන් උපදවලා මේක දිහා බලාගෙන ඉන්නකොට මේ අනික් කට්ටිය බලන ස්වරූපෙන් නෙමෙයි බලන්නේ. උන්වහන්සේ බලන මම පින්දපාත යන බව මට බලන්න මට දකින්න බැරිද මේ ගෑණිය නටද්දි. හැබැයි ගෑණි දන්නවනම් ඒක වහ කනවා. එයාට ඕනලා දෙන්නේ මේ අදහස හිත ඒ පැත්තට ගන්නනේ. නමුත් මේ හැමතුර මොකද කරන්නේ? ගෑණියක් බීමත්ත වයබින් නටමින් ඉඳද්දිත් මම පින්ඩපාත යන බව මට දැනගන්න. ඒක වගේම දැනගන්න පුළුවන් මේ කොච්චර භයානක ඇටවිල්ලක්ද මායя අටවලා තියෙන්නේ කියලා. ඒ වගේ Tamanට කෙලෙස්ෙන්ද තියෙන කෙලෙස් ආපු අරමුණ තියෙද්දිම Taman ඉන්නේ ඉරියව්වට හිතගත්තයි කියලා කියන්නේ යුද බිමේ තනන ලද බංකරයට හදිස්සියකට ඇවිල්ලා රිංග ගන්නවා. කලබල යුද්ධය අමාරු නම් බංකරයට එනවා. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම්බිකු මනෝවිතක්කේ. මහණී ඉබ්බෙක් තමන්ට කරදරයකදී කට ඇතුළට අංගපසංග ඇතුළට ගන්නවා වගේ මේ වගේ මනෝ විතක්කයක් එනකොටම අනේ මට මේකට ආසාවක් ඇති වුණා අනේ මට මේක ද්වේෂයක් ඇති වුණා අනේ මට මේක නිදිමතක් ඇති වුණා අනේ මට මේකට පශ්චාත්තාවයක් ඇති වුණා අනේ මට ඉදිරි සැලසුමක් ආවා අනේ මට සැකයක් ආවා කියලා දැනගත්ත ගමන් අඳු ටික එකපාරට ඇතුළට ගන්න ඕන අඳු පුප්පන්න යන්න එපා ඒක තමයි තපස කියන්නේ සමාදාහම් බික්ක මනෝ විතක්කේ එන මනෝ විතක්කේ අඳුර ගන්නවා ඒක මේ මේ කවුරුත් දෙන එකක් නෙවෙයිනේ. හේතුඵල වශයෙන් එන්නේ. එනකොටම යාට පුළුවන් නම් අකුල ගන්න. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ නිකන් බය අඩුකමක් වගේ. මුතරස්වචනන්සේ පෙන්නන්නේ ඉබ්බෙක් තමන්ගේ කට්ට ඇතුළට ගන්නවා වගේ යවහා ප්‍රතිසල්ලානේ හොයා ගන්නවා. ඊට ඉස්සෙල්ලා එයා ඊට ආසන්න කාරණා සිද්ධ වෙලා අරමුණ ඉරියව්ව වර්තමානයේ අරසාවට පාවිච්චි කරන හැටි දැනගන්න තිබිලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ බරපතල කෙලස් වෙන්න පුළුවන් තැනක බරපතල නොමග යන්න පුළුවන් තැනක එයා දැනගන්නවා දැන් ඉතින් මම ඉන්නේ අනතුරුදායක තැනක මට පුළුවන් ද කායට හිත ගන්න මට පුළුවන් ද වර්තමානට හිත ගන්න මට පුළුවන් ද සතිමත් වෙන්න මේ ශිල්පේ මේ පටිසල්ලානා තිබ්බ ඡන්දෝති ආයතින්ජ පටිසල්ලානේ අවිගත ප්‍රේමෝ කියලා බැලුවොත් ඒක නොකිය කියනවා සරුවච්චන් හන්සේගෙන් මේකනම් කරන්න ඕනේ. කලබල එනකොට තමන්න තියෙන තමන්ගේ චිත්තක්ෂණය ආරස්සා කරන්න අපි ඔක්කොගේ මේ සඳහා තියෙන දැනුම සමානයි කියලා. දෙන්නෙකුට ඒ දැනුමේ කිසිම අඩුවක් නැහැ. නමුත් අපි මේ පැත්තෙන් නෙවෙයි ප්‍රශ්න දිහා බලන. අපි හිතනවා මේ ලෝකේ කෙලෙස් වලක් මේ නටන ගෑනුට රෙදි අන්දන්න හිතනවා. වටේ තියෙන පොළොව මට්ටම් කරන්න හදනවා. Taman දැනගන්නවා නම් ඒ එව්ව කවදාවත් නැත කරන්න බෑ. සරුවචන් ආංශින්න කාලවන් නැත කරන්නේ. ඒක දකින්නකොට මට දැන් ඇති උනේ මනෝවිතක්කේ වශයෙන් කාමච්ඡන්දේද ව්‍යාපාද නිදිමතද මොකද්ද කියලා දැනගෙන ඒක අඳුරගත්තා නම් ඒකම තමයි පළවෙනිම රහස. අඳුරගත්තකම තමයි තේරෙනවා ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මහණෙඹලගේ ආස්සෝ දුරු කරන නම් ඒක එන්නකොටම දකින්න ඕනේ. ඒක දැකලා බය වෙන්න හරි පශ්චාත්තාප වෙන්න හරි ඉසాత බඳගෙන අඬන්න නම් මොකටද බුද්ධ ශාසනයක්. මොකටද මෙතෙක් වඩනද සතියක්? මොකටද ක්ෂණ සම්පත්තිය? ආධුනික ඇටේක එහෙම තමයි. නමුත් ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරයා මේ පටිසල්ලාණේ කියන එක කාය විවික චිත්ත විවික ඉක්මලගී කෙනාට සරුවචනාංශයේ දෙනවා පුදුමාකාර ධෛර්යයක් පුදුමාකාර පණපෙවිල්ලක් බුදුජානසේ සඳහන් කරනවා මහන්නේ අතේතුවාල නැත්තම් වසභාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. පාණිනාමි වනේනාත විසංන අන්වාගමේති කිය. වසභාජෙන්ට අත දාන්න එපා අතීතුවල තියනවනම්. අතීතුවල නැත්තම් මිනිස්සු ඉසాతම කරන අඬාවි. අයියෝ අත දාන්න එපා කිය. බය නැතුව අත දාන්න පුළුවන්. ඒ බුදු පඬිස්සංශ කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් භික්ෂුවට මේ වැඩ ගැලපෙන්නේ නැහැ කියලා උන්ද බුදුහාමුදුරුවෝ දන්නේ නැතුව කතා කරන්නේ. භික්ෂුව කියලා කියන්නේ ඕනම වැඩකට ගැලපෙන කෙනෙක්. භික්ෂුව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගෝලියෙක්. බුදුහාමර කියන්නේ ඕනම දෙයකට සුදුසුසේ. ඒ නිසා මේ පටිසල්ලානේ කැමැති කරන්න ඕන ඔය මොන කෙලෙසිය ආවත් ඒ කෙලෙසියේදී තමගේ ඉරියව්ව බේරගන්න. වර්තමාන මොහොත බේරගන්න. සතිචනේ බේරගන්න පුළුවන් නම් ඊට දෙන්න මේ කෙලෙස් වලට පුළුවන් යෝජනා කරන්න විතරයි. ස්ථිර කැවුවොත් විතරයි ආ කෙලසන්නේ මා. ඒක විස්තර කරන්න දෙටපයි වර්ධි. මොන්න තරම් යෝජනා කරාද? යෝජනා ස්ථිර කරන්නවද නැද්ද කියන එක තමයි මේ සංස්කාර කියලා කියන්නේ නැත්නම් චේතනා කියලා කියනවා. එහෙම නැත්නම් ඉච්ඡා ඉච්ඡා පැතරත් වැරෙනවා. මොන විදියෙන් ඒව ඇවිල්ලා ගොජදමෙන් ආවත් Taman ඒකට කැමැති වෙන තාක්කල් කවදාහකවත් ඒකට අපිව කෙලසන්නේ. ඒ නිසා අපි මෙතෙක් කෙලිසිලා තියෙනවා නම් කෙලිසිලා තියෙන්නේ Tamanගේ කැමැත්තෙන්. දැන හෝ නොදැන Taman ඒකට ඡන්දයක් දීලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවට පවරන්නවක්වත් හුණියන් කියලා හිතන්නවක්වත් කාර්ය ශාසනයක් තියෙනවා මම මම කොයි වෙලාවෙද නොදැන හෝ මේකට කැමැත්ත දීලා තියෙන කියලා බලන්න අමාරු නෑ හොයන්න. ටික වෙලාවක් යනකොට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා නම් ක්‍රිකට් ගහනකොට අවුට් එකක් යනවා. එතන ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න චීෆ් අම්පයර් හරි ලෙග් අම්පයර් හරි දෙනවා තීන්දුවක්. ඒකට අනිත් පැත්තෙන් එන බෑ අපි ඒක පිළිගන්නේ නෑ කියලා. එතකොට ඒගොල්ලෝ කරන්නේ අර action replay slow motion දාලා වෙන්නනවා වීඩියෝ ක්ලිප් එක. මේ වීඩියෝ ක්ලිප් එක නෑනේ හියුමන් error එක නෑනේ කාටවත් විනිශ්චය කරන්න දෙන්නේ පේනවනේ. ඒ වගේ Taman දන්නවනේ වැරදිලක් උනායි කියලා සතිය තියෙන කරන්න බලන්න පුළුවන් පිටිපස්සට ගිහිල්ලා ඒ වෙලාවේ මම ඇත්තටම එහෙම හිතලා බන්තල කරාද? එතන මගෙන් ඒක සිද්ධ වුණාද? ඇත්තට මේ මනුස්සයාගේ හිත රිදිලා නම් හිතලා කෙරුවත් සිද්ධ වුණත් එයාට කියලා සමාව ගන්න එකයි තියෙන්නේ. නමුත් Taman දන්නවනේ මම ඒ කෙරුවේ එහෙම නෙවෙයි කියලා. හිතාමතා කරපු දෙකින් නෙමෙයිනේ පුත්තජනයාගේ වැඩේ හිතාමතා කරත් නොහිතා නොමතා කරත් පශ්චාත්තාප වෙනවා. ඊයේ පශ්චාත්තාපේ තියෙන තාක්කල් ඔය මොන කවුන්සලින් සර්විස් එක තිබුණත් මොන ඉස්පිරිතාල තිබුණත් මොන වෛද්‍ය වෘත්තිය තිබ්බත් මානසික වෛකද්දාවත් කොට ගන්න බෑ. එයාට විශ්වාසයක් නැහැ මං ඒ කෙරුවේ හිතලද එහෙට මගේ වුණාද කියලා. ආන්න ඒක දැක ගන්න යන එක තමයි මේ උපදි විවේකය කියලා කියන්නේ හිතාමතා කරන්නේ නමුත් සිද්ධ වෙන දේ දිහා බලනවා. සිද්ධ වෙන දේ මට ඕන දේ නෙවෙයි. හැබැයි ඒක සැලසුම් වෙලා තියෙන්නේ මං කලින් කරන ද කර්මිකදී. දැන් එනවා. දැන් ආවට පස්සේ මං ඉසත බඳ කරනවා බාන මෙච්චර දන් දෙන මට මෙච්චර සිල් ලකින මට බලපංගෝ කකුල කැඩුණානේ. මෙච්චර දන් දෙනවා මෙච්චර සිල් ලකිනවා මට ඩයබටිස් ආවනේ. මෙච්චර දන් දෙනවා මෙච්චර සිල් ලකිනවා මටත් පිළිකාවනේ. කවුද කියන්නේ එහෙම වෙන්න බෑ කියලා. ඒ වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි හිතන අරයට වෙන්නත් බෑ මෙයාට වෙන්නත් බෑ මොකද මේගොල්ලෝ මෙහෙම මෙහෙම පිංකම් කරලා තියෙනවා කියන්නේ. දන්නවනම් එහෙම account ලයිස්තු කරලා තියෙන පව්වල කාටද කියන්න බෑ පුළුවන් මේ මේ දේවල් අපි කරලා නැහැ කියලා. ඉතින් මේකට බාර ගන්න හිත කොච්චර පටිසල්ලාණයට යන්න ඕනේ. කාය විකාශය මම ප්‍රයත්න කරා ඒක හරියි. චිත්ත විකාශයෙන් සම්ප්‍රද උපදි විකාශයෙන් එන්න තියෙන එක මේ හයිය හති තියෙනලා එන එක කොච්චර වටිනවද කියලා බලන්න මට හයිය හති තියෙනවා මේක එන එක මරණ මොහොතේ ආවන මොන කරන්නේ ඒ නිසා ආරාධනා කරන්න හැම කෙලෙසටම අනේ බුදුහාමුදුරු ඉන්න තැනක manussත්ත්ව ප්‍රතිලාභය ලැබිච්ච තැනක ක්ෂණ සම්පatti ලැබිච්ච ලක එන්න එන්න කිව්වම එන්නේ නැහැ ඕනේ කෙලෙසෙකුට කතා කරන්න බෑ එන්නේ නැහැ ඒක බුදුරජාණන් අපිට දෙන ශක්තියක් බලස්තියන් සීලෙන් බලස්තියන් සද්ධාවෙන් බලස්තියන් සතියෙන් ඉතින් එන දෙයට එන්න හරින මොකක්වත් වෙන්නේ ඒ මොකද අර Tamange තියෙන ශක්තිය නිසා එතකොට යාට නිද්දස කියලා කියන්න වටනවා. නිද්දස කියන කියන්නේ සුදුසුකම් තියෙන. එන කෙලෙස් වලට බය එදුවලවක්වත් පිළියම් හොයලවත් නෙවෙයි. කෙලෙසට මුහුණ දීලා. ඒ මුණ දෙන්න බෑ ඔය කාය විවේකී ගැන දන්නේ නැති, චිත්ත විවේකී ගැන හැඟීමක් නැති කෙනාට කරන්න බෑ. ඒ නිසා මේක සමහරලාට අභිඤ්ඤේය වස්තු වශයෙන් තමයි දේශනා කරන්නේ. හැබැයි ඒකේ ලකුණක් තියෙනවා, ඒකේ සතුටක් තියෙනවා, ඒක අපිට පෙර නිමිත්තක් තියෙනවා. අපි දැනට කාය විවේකී පිළිබඳ ප්‍රයත්නේ සාර්ථක වෙච්ච පිරිසක්. ඒක මේ යෝගාවචරයට වාසියට හිටලා තියෙන දෙයක්. මෙච්චර ලෝකෙ මේ වෙලාවට කොළඹට ගියොත් මොකද වෙන්නේ? කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරේ අම්බෝ පාටි දානවා රත්නපත්තු කරනවා සංගීතද ඔක්කොම තියෙනවා. ඉතින් ඉතින් මේ පිස්සන් කොටුව වගේ ඇවිල්ලා මේ කැලේකට වැටිලා මේ ඉන්නවයි කියනක පොඩි සෙල්ලමක් කියලා හිතනවා. ඇත්තටම කියනවා නම් ඇත්තටම කියනවා නම් උපදිවියකදී වැඩි කරන්නේ දශම ස්ථාන ගාන කෙලෙස්. මේ කායි විවේකෙදී 150කට වැඩිය කෙලස් කැපෙනවා. ඒක අපි කරලා ඉවරයි දැන්. අපි දැන් කරලා ඉවරයි. නමුත් අපිට සන්තෝෂයක් නැහැ. මොකද අර ඉතුරුලා තියෙන පුංචි හැඩ වැඩිච්ච ගුණක් වගේ තියෙන එකට අපි අර කායි විවේකයෙන් ලැබිච්ච පරිසල්ලාණේ කරු කරන්නේත් නැහැ. වරින් වර හම්බෙන චිත්ත විවේකේ කරු කරන්නේත් නැහැ. ඉතුරුලා තියෙන එක ඒක හැටි. ඇහැට වැටිච්ච කුණක් වගේ දඟන නිසා තමන් මේ වෙනකොට උපයාගත්ත මේ කායුවේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න කවුද අපිට ඒකට උදව් කරලා තියෙන්නේ? තන්නේ ක්‍රම අපි එක එකන වෙන වෙනම කරව ප්‍රයත්නයක් නේ. ඒකල 100ක් එක වහලයකට ඉන්නවා කියුවහම මේක මොන මොන ආශ්චර්යයක්ද? අපි දන්න ශිල්පය නෙවෙයි මේ. අපි කොහොමද ඇවිල්ලා දැන් පරිසල්ලාණයක් හොයාගත්තා. ශුන්‍යagaraක් හොයාගත්තා. විවේකෝ ඉති අබිරමණය කරපල්ලා ඊර්ෂ්‍යා නොකරල්ලා සතුටු වෙයල්ලා කියලා දෙයයන්ාංශ කියන. භාවනා යෝග ආචර සතුටු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ මේ මේ කාය මේ අඩු ගන්න මේ මේ කාමයෙන් වෙන් වෙලා මේ වෙන්වීම පවා මොන තරම් ප්‍රයත්නයක මේ ප්‍රතිඵලයක්ද ඒ නිසා පැවිදි වෙනකොට ගිහි කුල පුත්‍රයෙක් ඇවිල්ලා පැවිදි වෙනකොට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඊමං කාසාවන් ගත්ත ගහිත්වා බබ්බාජේට මම බන්තේ කියලා. ඊ පැවිදි වෙනකොට ඒ ඉන ගැම්ම ඒක පුදුමාකාර ජවයක් නේ. මම පැවිදිලා ටික කාලයක් යන ටික මතක නැතිව. පැවිදි ඉස්සල්ලා නම් අම්මා එදාට නිකන් මේ පුදුම ආසාවකින් බලන්නේ ඇත්ත. නමුත් පැවිදි වුණාට පස්සේ මේක මතක නැති වෙන හැටි හැමදාම ඒක මතක් කර කර ඉන්නවනම් අනේ බුද්ධ ශාසනයක් වුණ අනේ මම manussත්ව ප්‍රතිලාභයක් වුණා අනේ මට කෙන සම්පත් ලැබුණා අනේ මට සත්පුරුෂංශ ලැබුණා අනේ මට පැවිදි ලැබුණයි කියලා ඌක සතුටුලා ඉන්න නම් මොනවත් බොන්නේ මොනව දුන්නත් හරියන්නේ අපිට මොකද අර ලබාගත් ප්‍රතිසල්ලන ඒක අමාරුවෙන් ලබලා තියෙන්නේ ඒක සතුටු වෙන්නේ නැහැ ඊගාවට තියෙන එකට උත්සාහ කරන්නත් ඕනේ. කසාර්ථ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ලැබුපේකට මුකුත් වෙන්නේ නැහනේ. ඒකට කරන්න තියෙන්නේ ඔච්චරයි. ඕනේ කරදරයකට එන්න ආරින්න. ඕනේ දුකකට බලාපොරොත්තු වෙන දෙයකට එන්න බලන්න මට මේක සතිමත් වෙන්න පුළුවන්ද? මට මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද? මම ඉඳගෙන ඉන්න බව දන්නවද? මම ඇවිදිමින් ඉන්න බව දන්නවද කියලා ඒ කෙලෙසිච්ච තැන ඉඳලා හොඳට අහගන්න. කෙලෙසිච්ච තැන ඉඳලා නමට කයට හිතේන කතාව විතරක් කතා කරන්නේ. ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය කෘතිය. කෙලෙසිච්ච හිතක ඉඳලා නික්ලේශී තැනට හිතේන කතාව කතා කරන්න බලන්න. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ ඉහළම පෙත්ත. අපි ඒක වෙන්නේ නැතුව නෙමෙයි කවදාවත් කියන්නේ. අපි කියන්නේ බාහන මෙච්චර බාහන කරනකොට බල්ලෙක් බිරුවනේ. අනේ බාහනා කරනකොට මෙන්න මැසේජ් කවුවනේ. මට හරියට කේන්ති ගියාපා. ඔන්න කමඨාන් සුද්ධ කිරීම. ඒකේ ඉඳලා ආපහු කයට හිතට එන හැටි මේ අරමුණට එන හැටි විස්තර කරන්න බෑනේ. මොන අරමුණක ඉඳලා ආවත් ආබ අර මේ මේ මොන කෙලෙසක ඉඳලා ආවත් මූල කර්මත්තට එන කතාව එක විදියමයි. අරමුණ වලට විසිරී යාම ඇති විචිත්‍රත්වයක් තියෙනවා. කෙලෙසිච්ච තැනක ඉඳලා නැවත මූල කර්මත්තට එන කතාව කවුරු කිව්වත් එකමයි. ඒකට කියනවා විමුක්ති රසය කියලා. ඒකට කියනවා විරාග රසය කියලා. මොකද දැන් එන්නේ කම්මැලි අරමුණකට, හිතිය විචිත්‍ර අරමුණකට. දැන් ඉන්නේ ආයතර පළපුරුදු ආනපාන පළපුරුදු වම දකුණට. හිතිය මෙතෙක් වෙලා කෙලෙසික. ඒ එන්නේ කොහොමද මේ මෙතෙක් කල අවුරුදු ගාණක් මහන්සිලා කරව ප්‍රයත්නක ප්‍රතිඵලයක් නිසානේ. ඒක අපි අබරමණය කරන්නේ නැහනේ. ඒක අපි කමඨාන් වාටාට ලියන්නේ නැහනේ. ඒ නිසා අපි මේ ශූන්‍යාගාර නැත්නම් මේ පටිසල්ලානේ අගේ කරන්නේ නැති නිසා අපි හිත පිටියනව ගැන කතා කරුවොත් විචිත්‍රයි අපේ. කමටහන් වර්තාව. පිටගිය හිත නැවත පටිසල්ලාණයට එන හැටි. පිටගිය හිත නැවත කයට එන හැටි. පිටගිය හිත නැවත සතියට එන හැටි විතරක් විතරක් ලියලා බලන්න. ලෝකේ ශ්‍රේෂ්ඨම රචනය බවට පත් වෙනවා. ඒකට බුදුසසුන කියන්නේ විරාගය කිය. රාගය තමයි විවිධ ආසාවල් දිගේ පිට යන එක. ඒක ඒකේ ස්වභාවය. නමුත් මේ පිටිකීක නැවත එන එක අම්මා දීපු එකක්ද මේක? අප්පා දීපු එකක්ද මේක අපිට? පොතකින් බදපු එකක්ද? නෑ කරලා කරලා කරලා කරලා ලැබිච්ච දේ මේක වාර්තාගත කරනකොට විතරක් ඒකට වටිනකමක් එනවා. තිබුණත් වාර්තාගත කරන්න දන්නේ නැත්නම් යට ආනිසංස නැහැ. අපිට වෙලා තියෙන්නේ ඒකයි. මේක මේ දෙවෙන්න නැතුව නෙවෙයි. ඒකට ඇත්තටම මේ පණ්ඩිත ශාන්සේ බොහොම ලෙන්ගතුව කියන එක තන්නේ කර ගුරාගේ වැරද්ද කියලා. භාවනා උගන්වන ගුරුවරයාගේ තනි වැරද්ද මේක. මේ පිට ගිය හිත නැවත අරමුණට එන විස්තරය කතා කරන්න කියලා දීලා නැහැ. ඒක සාමාන්‍ය සාජාසයෙන් කාටවත් දෙන්නේ නැහැ. මුළු ලෝකෙ තියෙන කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. භාවනා කර්මස්ථානේ විතරක් උගන්වනවා. ඒක ඉගෙන ගත්තේ නැත්නම් අපේ ලොකු සාන්ති ලියලා තිනවා සිය සැරයක් කියපන්. මසුරු වෙන්න එපා. 101 වෙනි සැරෙත් ආයෙ චරිචුරු ගන්න පටන් ගන්නවා. ආයෙත් කියාවේ මැස්සෙක් වැහුවා, කැස්සක් ආවා, වැස්සක් ආවා, වාහන කරන ගානන්නේ. 101 වෙනි සැරේටවත් දෙන්න මසුරු වෙන්න එපයි කියලා. ඊට පස්සේ 102 වෙනි වතාවටත් චරිචුරු ගන්න ඉඩ තියෙනවා. නමුත් ඊට පස්සේ කතා නතර කරනවා භයානක ලෙඩ තියෙන අය සුවයන වෙලාවක් තියෙනවා. උඹ මේ පැත්තෙන් ඒක නොදී ඉන්න එපා. නැවත නැවතත් දීපන්. ඒක නිසා බුදුසසුනේ සඳහන් කරනවා නියම කල්ලාන මිත්‍යා දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ දුක්කරං කරෝති අම්මපටත් කරන්න බැරි වෙලා දුක්ඛමං කමති බුදුම ඉවසිල්ලක් සිය සැරයක් කිව්වත් 101 වෙනි සැරෙත් ඒකම කියන ඒත් ගණන් ගන්න එපා ගණන් ගන්න තුක නැවත නැති කියන නිසා මේකට කියන අභිඤ්ඤය වස්තු කියලා යෝගාචර කවදා හරි තේරුම් ගන්න ඕනේ මේක නැතිකමක් නෙවෙයි තියෙන උප්පත්තියම නිවන් දැකලා තියෙන ඔක්කොමලා එක එක්කත් පිළිගන්න කැමති නෑ. එක එක්ක පිළිගන්න කැමති නෑ. ඒක ඔබේම වෙන්නේ කොහොමද? අම්බෝ දස පාරමිතා පුරලත් නෑ, දස උපපාරමිතා පුරලත් නෑ, දස පරමාර්ථ පාරමිතා පුරලත් නෑ, හේතුක ප්‍රතිසන්දිත් නෑ. ඔබ වෙන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනේ. මේ බුද්ධ ශාසනේ පොඩ්ඩක් පිලුණු වෙලා තියෙන කියන්නේ. ඉතින් තටමනක්. කිසිම වෙලාවක Taman අර අරමුණට ස්වභාවයෙන් එන ගතිය මේක දැක්කනම් තමන් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ තමන් මෙච්චර පින්වන්තයි. තමන් මේ ගත්ත ප්‍රයත්න මේ තමන්ගේම ප්‍රයත්නය කියලා විශ්වාස කරන්නේ ඒක මට තේරෙන විදිය මම දන්නේ ඒක එහෙම සාධාරණීකරන්න පුළුවන් ජන විඥානේ දාන්න බල මේක තේරුම් කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. කාට හරි තේරෙන්නේ නැති කෙනෙකුට මේක තේරුම් කරන්න ගිය දවසේ තේරෙනවා මේක අල්ලා ගන්නවයි කියලා කියන්නේ මොන්න තරම් අභිඤ්ඤය දෙයක්ද කියලා. ඒ නිසා මේ සතිපාසලෙන් ඉගෙන ගන්න ප්‍රදේශයේ බැලුවාම හිතා ගන්න බෑ. මේකේ ළමයින්ට බොහෝම පහසුවෙන් කියලා දෙන්න පුළුවන්. එළම ඒකේ එහෙම ප්‍රකාශයටපත් කරනවා. සායනාද මම භාවනා කරනකොට මට සද්දයක් ආවා. මම දන්නවා මගේ හිතේ තියෙන සද්දෙක් කියලා මොකද ඒ කුරුළු සද්දයක්. මම දැනගෙන ඉන්නවා. ඒකට ඉබේ හිතේම ආය ආනපාන. මම කොහොමද දන්නේ ආනපාන ආවේ කියලා? මගේ අර හුස්ම ටික දැනෙනවා මට. මට ආයෙත් නායට ඇවිල්ලා හැප්පෙනවා තේරෙනවා. කුල්ලොත් දැකපම මොකක්ද ඇති වැරද්ද? දැන් යෝගාචරයේ කෙලිසුත් කැපිලා තියෙනවා කියන්නත් දන්න. නාගියගේ නාගිච්චේගේ නම් කපට බලාපොරොත්තු වෙන්න බෑ. දිග චෝදනාවලියක් වෙනවා බලන්නකො මෙච්චර භාවනා කරන මේ කුරුල්ලෝ ටික අයින් කරලා දෙන්න බැරිද ස්වාමීන් වහන්සේ නැත්නම් මේක යා කන්ඩිෂන් කරන්නකො සවුන්ඩ් ප්‍රූෆ් කරලා දෙන්නකො මේ කුරුල්ලෝ ඉන ගන්න අප්පෝ බෑපා වෙන ඕනේ දෙයක් තිබුණාට පුළුවන් කුරුල්ලෝ අයින් කරන්න ඕන පොඩි උන්ගේ මොකක්වත් නැව කියනවා කුරුළු සද්දයකට පිටි ගියා මම දන්නවා දැන් තියෙන සද්දක කියලා ඊට පස්සේ හිත ආවා මං ආවා බව දන්න මොකද මං දන්නවා හුස්මේ තියෙන්නේ කියලා කොච්චර ලස්සනද වන්නේ කියලා කතා කරනවා වගේ කොච්චර ලස්සනද වන්නේ ළමයි ඉදිරිපත් කරන ඉදිරිපත් කරිල්ල ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් මේ ප්‍රතිසල්ලානේ තියෙන වැදගත් අංගයක් තමයි ළමා මනසක් ඇති කරගන්න අහිංසක මනසක් ඇති කරගන්න එහෙම නැත්නම් අව්‍යාජ මනසක් ඇති කරගන්න ওই තියෙන දැනුම් කණ්ඩායමත් එක්ක නම් කවදාවත් බෑ. ඒක නිකන් අන්තට්ටුවක් වගේ එකක්. ඕක ගලවලා බිම තියන්න ඕන. අං කපන්න ඕන. අං ගාන්න ඕන. අංගට අයින් කරන්න ඕන. ඉතින් දෙනවපා. සෑහෙන්න රිදෙනවා. ඔය අං කපුවට පස්සේ හිලක් හැදෙනවා. එහිත කෙලින්ම මොලේට විස බීජ ගෙනියනවා. සංඝ ගැලුණාට පස්සේ ගුණ පුදුම බයයි. ඒ අඟෙන් එන හිලේ කෙලිම යන්නේ මොලේට. ඒ නිසා හරි අමාරුයි. ඔය රාජසිංහ රජුරණ ගැලිවයි කියලා කතාවක් තියෙනවා අන්තට්ටු අර බරපතල මීහරකෙගේ. ඒ නිසා මේගොල්ලෝ අන්තට්ටුව ගලවනවට කැමති නෑ. අන්තට්ටුව ගැලවෙනකොට තමයි පරිසල්ලානේ ලැබෙන්නේ. අන්දට්ටුව දාගෙන ඉන්නකම් අපි ඔය කාඩ්බෝඩ් උටුනක් දාගෙන මොකද්ද නැලවිල්ලක් නලවනවා කට්ටියත් එක්ක කිචි කවා ගන්නවා වගේ වැඩක් වෙනවා. නමුත් මෙච්චර දුර ආපු කට්ටියට පැහැදිලිවම වැටහෙන්න ඕනේ දැන් කාය විවේකයේ වශයෙන් අපි ඇවිල්ලා ඉන්නේ. වරින් වර අපිට චිත්ත විකත් ලැබිලා තියෙනවා. ඉදිරියට කරන්න තියෙන වැඩවලදිත් කරන්න තියෙන මොන જાතියින් ඇවිල්ලා කංකරච්චල් ආවත් මම මෙතන දැන් ඉන්නවා. මම මෙතන ඉඳගෙන ඉන්නවා. මම මීට මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක සන්තෝෂෙන් ප්‍රකාශ කරන්න බලන්න. කොච්චර සද්දාවත් මට සද්දෙන් පස්සේ හෝ ඉස්සරහම එමෙන්න පුළුවන්. කොච්චර වේදනාව සද්දෙන් ඉස්සරහට පස්සට මෙහෙම එන්න පුළුවන්. කොච්චර හිතවිලියාවක් දෙන්න පුළුවන් කියලා අන්න ඒක ප්‍රකාශ කරන්න යනවනම් අපි එතින් අදහස් කරන්න මේ පටිසල්ලාණේ නැත්නම් විවේකේ කාය විවේක චිත්ත විවේක නෙවෙයි උපදි විවේකයට යනවා සතිය සියලු කෙලෙස් වලට වැඩිය බලවත් සති ඕනෙම කෙලෙසකට වැඩි බලවත්. ඒක උරගාල බලන කෙනාට විතරයි තේරෙන්නේ. එහෙම නැත්නම් හිතනවා කෙලෙස් බලවත් සතිය දුර්වලයි කියලා. ඉතින් එයා හැමදාම අර පරාජිත මානසිකත්වයට වැටෙනවා. ඒ නිසා වඩාගෙන වඩාගෙන යන සතිය මේ සියලු බාධක තියෙද්දි විනිවිදගෙන යන්න පුළුවන් ගතිය තේරුම් අරගෙන ඒකට අනුග්‍රහ කිරීම අපිට කියන්න පුළුවන්. පටිසල්ලාණේ තිබ්බ ඡන්தோ මොනදී ඇවිල්ලා බාධා කරුවත් මං කනකට ගන්නෑ හිත කරදර ගන්නෑ මම දිගට ඒ සත්‍ය පාත්තනවා කියන එක තේරුම් ගත්තනම් ධර්ම දේශනාව සාර්ථක වෙනවා. සියලු දෙනාට ඒ කාරණා වැටේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා